ගිය සතියේ කමටහන වැඩම වද බුද්ධාති භාවනාව මේ සතියෙන් සතිය අනුස්සති 10 එක එක වඩන හැටි භාවනා කරන හැටි කියලා දෙනවා. ඒක ඒක තමයි ඊට පස්සේ විදර්ශනාව ටිකක් කතා කරනවා. ඒක ඉවරුනහම අනිත් කමටහන් අපි කතා කරමු ඊට පස්සේ කසින නම් ඉතින් අමාරුයි. ඉතින් කසින මණ්ඩලයම හදා ගන්න ඕනේ. අරුණම් පාත නැති හොයන්න යන්න ඕනේ. එතන ප්‍රශ්න තියෙනවා. මේ බුද්ධානුස්සති භාවනාව කරන හැටි කෙටියෙන් මතක් කරන්න බලන්න එදා මම කියුවේ. ක්‍රම කීපයකට කිව්වා අපි මේ කමතාන් වලින් බලා ගන්න ඕන ඉස්සෙල්ලාම මේකේ වෙන අර්ථ සිද්ධිය දැන් බුදු ගුණ කමඨාන්නේම වඩන යෝගාවචරයට ඊටාම සද්ධා සම්පන්න භාවයකටපත් වෙලා අකුසලයන් හා සම්මිශ්‍ර වෙන්න වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් අකුසල විතර්කයක් ආවත් අර බුදු ගුණ සිහි කරනකොට ඒ ශ්‍රද්ධාව මතුවෙනකොට ඒන් තමන්ව බැහැර වෙනවා. ඒ වගේ ශ්‍රද්ධාව තුනුරුවන් කිරේ ඇතිවලා මේ ශාසනය බැසගෙන සිටින්න බොහෝ උපකාර වෙනවා මේ බුද්ධානුස්සති භාවනාව. එතකොට බුද්ධානුස්සති භාවනාව වඩන හැටි මම කෙටියෙන් මතක් කළා. ගියසරේ කොටස මම ආපහු ටිකක් මේ මතක් කරන්නේ. දැන් අරහන් කියන නව බුදු ගුණ ටිකම අරගෙන ඒ බුදු ගුණ වල අරහන් කියලා කියන්නේ ඇයි කියන එක ටිකක් නුවණින් බලන්නකො සතින් මේක හිත තියාගෙන නොය කර්මවල හිත දුවන්න නොදී තමන් පෙරදරිය තමන් විශ්ව තමන් ඉස්සරලා ඉන්න ඕනේ. ඉස්සර වෙලා කියන තමන් කුසල මනසිකාර්ය මුල් කරගෙනම එක දිගට ඉන්න ඕනේ. එතකොට ඒක තමයි කීයාරහං කියන්නේ සුදුසුයි කියනවා බුදුරජාණන් වහන්සේ සුදුසුයි වෙනකොටද මේ සංසාර චක්‍රය ආරම්භ කරපු නිසා කෙලෙස් ප්‍රතිරණ නැති වූ නිසා රහසමත් පව නොකරන නිසා තුන් ලෝකවාසී ඥානස ප්‍රතිපත්ති පූජාවන් පිළිගෙන සුදුසු වන නිසා කියලා මේ විදිහට කෙටි උඩ බලන්න පුළුවන්. හැබැයි මම ඊට පස්සේ මතක් කළා Tamanට ඕනේ වුණොත් ඒක දීර්ඝ කර ගැනීම හැකියාව තියෙන්න ඕනේ. දීර්ඝ කර ගැනීම හැකියාවට මම කිව්වා මේ නිකන් පිටියෙන් මතක් කරන්නේ. අරහං කියනකොට රහසින්වත් බව නොකළ නිසා සංසාර චක්‍රයගේ අර පින්දුලකුණ නිසා සංසාර චක්‍රය කියලා කියන්නේ මේ අවිද්‍යාව, තණ්හා කියන මේ අවිද්‍යාව භව තණ්හා දෙකයි සංසාර චක්‍රේ හරය අරටුව බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨි ආදී නැත ලෝකෝත්තර මාර්ගයෙන් මේ අවිද්‍යාව සම්පූර්ණ කළා මේ තණ්හාව නැති කළා මේ සියලු සංසාර දුක නැති කළා නේද කියලා නැත්තම් පටිච්චසම්පාද ධර්මයන් හරිනේ මෙනෙහි කළා මෙන්න මේ විදිහට සසරෙන් මිදී ගත්ත නිසා බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රේ අරසිඟලුවා නේද කියලාත් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට කෙලෙස් සතුරන් නැතුව නිසා කියන කෙලෙස් සතුරන් කියනකොට මේ ලෝභය කෙලෙස් සතුර, ද්වේෂය කෙලෙස් සතුර, මෝහය කෙලෙස් සතුර මෙන්න මේව බුදුරජාණන් වහන්සේ ගැති කළා නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕග යෝග ග්‍රන්ථ නිවරණෝ මේ කෙලෙස් සක්කාය දිට්ඨිය අනුසය මේ වගේ කෙලෙස් ධර්ම සිහි කළා සිහි කළා සිහි කළා සිහි කළා මෙන්න මේ කෙලෙස් සතුරන් නැතුව නිසා කියලා විස්තර කරගත්තා. සහජම් පවුන කොළනසා කියනකොට බුදුරජාණන් වහන්සේ තීනමාන දෙක්කේ තථාගත ආරක්කියා බුදුරජාණන් වහන්සේ තුන් තැනක රකින්න ඕනේ ලෝකයට. බුදුරජාණන් වහන්සේගේ කාය දුස්චරිතයක් තියෙනවා ඒක ලෝකයට නොදෙනන විදිහට භාගතුන් වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ ශ්‍රාවක බුදුරජාණන් වහන්සේව රකින්න ඕනේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ දෝෂයක් තියෙනවා ඒක අනිත්‍යයට ආරංචි නොවන විදිහට වෙන විදිහට කියන්න එපා ඈ කියලා ශ්‍රාවකයන්ට බුදුහාමුදුරන් රකින්න ඕනේ අපේ භාග්‍යතුන් වහන්සේගේ මනෝ දුස්චරිතයක් තියෙනවා ඒක ලෝකයට දැනගන්න නැති විදිහට අපි කටයුතු කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ තුන් පොලේ තුන් තැනදී බුදුරජාණන් වහන්සේව රකින්න ඕනේ කියන ශ්‍රාවකයෝ. තියෙන අරක් තියා. ඈ ඒ වගේ රහසින්වත් හිත කය වචනකින් තුන්දරම්වත් වරදක් කරන වෙන්නේ නැහැ කියලා මේ වගේ අපිට විස්තර කරගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඒ වගේ නවාර්හදි බුදු ගුණ කෙටියෙන් හිතනවා. ඒක එක ක්‍රමයක් ඊට පස්සේ මම ආපහු මතක් කළා මොකද්ද? අර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිකාර ධර්මයන් සීකරලා හිතන්න එතකොට ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා කොහොමද කිව්වේ අර සී මහ රජුගේ කාලේ සියතින් මේ ඇස් දෙකින් සියතින් ඇස් දෙක ගලවලා ලේ පෙරපෙර බොම්මන්ට දන් දුන්නේ ਸਰවපතා ඥාන නෙමෙති ඇස් ලබාගෙන අනේ අපි සතර දුකින් විතර කරන්නේ නේද අනේ බුදුරජාණන් වහන්සේ ඒතරම් අපලන්න කම්පා කරලා තියෙනව නේද එදා කලාපු රජුගේ අර අතපය කෑලි කෑලි වලට කපද්දි ඒ ශාන්ති පාරමිතාව පිළිවි අපි වගේ අය සතර දුක නිතර කරවන්න නේද අනේ බුදුරජාණන් වහන්සේ අපි වෙන කොච්චර දුක් විඳිනවද කියලා මේ වගේ බොහෝම තමන්ගේ හිතටම බුදුරජාණන් වහන්සේ කියේ ආදරය ඇති වෙන විදිහ නැන්න විදිහට හිතන්න ඕනේ අන්න ඒක තමයි බුදුගුණ භාවනාව එහෙම හිතනකොට හිතනකොට හිතනකොට අපේ හිත මට දිලුට වෙනවා අනේ මේ තරම් අපි වෙනින් පරිත්‍යාග කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමකට අපි අපි කරු වෙන්න හොඳ නැහැනේ වගේ කියන තැනකට පත් වුණා මේ විදියට හිතන්න කියලා මම මතක් කළා මේ කරත් ඔය පිටින් මතක් කළා එච්චරට ආනිසංස කමටහනක් නිසා අද තියෙන්නේ ධම්මානුසති භාවනා එතකොට මේ ධර්මානුසති භාවනාවත් බුද්ධානුසති භාවනාව වගේම බොහෝම ශ්‍රද්ධාව ඇති වෙලා ශ්‍රද්ධාව ඇති කරලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මේ ශාසනය තුල අභිවෘද්ධිමත්ව වැඩෙන්නට ශාසනය තුල පිහිටා සිටින්නට හේතුකාරකයක් වෙනවා සුපබුද්ධා පබුජ්ජಂತಿ සදා ගෞතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං ධම්මගත සති පෙන්නනවා යමෙකුට දිවල් දවල් රැ දෙකේම ධර්ම අනුගිය සිහියක් තියෙනවා නම් ඒ ගෞතම ශාවකයෝ සුවසේ නිදාගෙන සුවසේ අවතිනවා ඈ රැ හීනෙකදු නපුරු සිහින මාත්‍රයක්වත් දකින්නේ නැහැ කිසි අපහසුවකින් තොරව සුවසේම අවදි වෙන්නත් පුළුවන් සුවසේම නිදා ගන්න පුළුවන් නිින්ද යන්නේ මට මේ මේ ප්‍රශ්න කියලා එහෙම ප්‍රශ්න නැහැ ඈ සෝසේ නිදාගෙන සෝසේ අවදි වෙන්න පුළුවන් කාටද නිත්‍යං ධම්මගතසති නිතරම ධර්මය අරබ පවතින සිහියක් තියෙනවා නම් ඒ ගෝතම ශ්‍රාවකයෝ සෝසේ නිදාගෙන සෝසේ අවදි වෙනවා කියන එක ඒ ගාථාවෙන් කියන්නේ එතකොට ධම්මානුසුති භාවනාව වඩනු කැමැති යෝගී විසින් රහසිගත විවේකී ඉඳගෙන සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපසිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි යනාදී පරියාප්ති ධර්මයේ නවවිද ලෝකෝත්තර ධර්මයේ ගුණ මෙනෙහි කළ යුතුය. එතකොට පරියප්ති නම් ත්‍රිපිටක පාළියයි නවවිධ ලෝකෝත්තර ධර්ම නම් සෝවාන් සකදාගාමී අනාගාමි අරියත් මාර්ග අරියත් කියන මේ මාර්ගඵල අටයි නිවනයි ඉතින් මෙන්න මේ ධර්ම ටික තමයි මේ ධර්මයේ ಗುಣ ධම්මානුසති භාවනාවට ගන්න ඕනේ සක්හතෝ භගවතා යන මේ පදයෙන් පරියප්ති ශාසනයේ ලෝකෝත්තර දසවිධ ධර්මයන් නවවිධ ධර්මයන් ගන්නට ඕන කියලා පෙන්නනවා. එතකොට අපි මේ භාවනා කරන්න ඉස්සර වෙලා හිත නොයෙක් අරමුණු වල දුවන්න නොදී හැම කමටහනකටම ඉස්සර වෙලා තමන්ගේ හිත සති නිමිති තියාගන්නවා. මේ හිත නොයෙක් අරමුණු වල දුවනවට හිතට නවාතම් පොලක් හදා ගන්න ඕනේ අපි. ඒ එක තැනක හිත නතර කරගන්න ඉඳගෙන තමයි අපි ඕන දහම් කරුණක් හිතන්න ඕනේ. ආනාපාන සතියේටම විතරක් නෙමෙයි. මම හැමදාම කියනවා උජුම් කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට කොන්ද ඍජුව තබාගෙන සිහිය අභිමුඛ කොට තබා ගන්න කියලා පෙන්නනවා. එතකොට හරි මුඛං කියනකොටම නාසිකක් ගේවා මුඛන මෙති නාසය කෙලවර හෝ තොල් දෙක ගාව සතින් උපට්ඨපෙත්වා සිහිය පිහිටුවා ගන්න. ඔන්න දැන් උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියනකොට අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභිජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කැලේකට හරි හිස් ගෙයකට හරි ආරණ්‍යයකට හරි කොහාට හරි ගිහිල්ලා පර්යාංක බඳගෙන කොන්ද කෙලින් තබාගෙන සීය අභිමුඛට ඉන්නවා. ඔන්න දැන් පරිසරයයි යන තැනයි විදිහයි භවනා කරන හැටි කිව්වා. දැන් පටන් ගන්න උතෙන්ට ඕම ගිහිල්ලා ධම්මානුසති භාවනා. මුල් ටික ඔකට එකතු වෙන්න ඕන තමයි හදා ගන්න ඕන ජීවිතයේ ඒ ටික ඔක්කොම කය හදා ගන්න ටිකට සති නිමිත්ත තියෙන තැන දක්වාම භාවනා කරන්න කය ක්‍රමයේ හදාගන්න ටිකටයි. අරඤ්‍යගතව, ඔක්කමුලගතව, ශුන්‍යාගාරගතව. ඈ ආරණ්‍යකට හෝ කැලේකට හෝ ගහක් මුලකට හෝ හිස්ගයකට හෝ ගතව. නිසීදති ඉඳගෙන පල්ලංක. පල්ලංකයෙන් ඉඳගෙන. සීදති පල්ලංක. ආභුජිත්වා. උජුම් කායම් කය ඍජුව තබාගෙන මෙහෙම පොන්ද තුලින් තියාගන්න කියනවා අර මෙහෙම ඉන්න එපා කියනවා ඒකම කිව්වට මට වෙන්නේ මොනවද මෙහෙම ඉන්නකොට මේ කොඳුයට පිළේ තියෙන සුසුම්නාව වෛද්‍ය වර්තමාන විද්‍යාවත් එක පිළිගන්නවා මේ පාත මොලේ උඩා මොලේ මස්තිෂ්කයට සම්පූර්ණ සම්බන්ධයි මේ සිහිය අවදීන ප්‍රතිශතය වැඩි තීන මිද්දට හැරෙන්නේ නිදිමත ගතියට එන්නේ ඉතින් කොන්ද සිතුව තියාගෙන එතකොට පර්යංකයේ බඳි. පණිදායි. ඊට පස්සේ පෙන්නනවා හරි මුඛං. හරි මුඛං කියලා කිව්වේ මොකද්ද? මුඛෙට ඉදිරිපසින් කියන්නේ. දැන් ඒකට හොඳට පෙන්නනවා විභංග ප්‍රකරණ ධ්‍යාන විභංගයේ ත්‍රිපිටකයේම නාසිකග්ගේ පරිමුඛං කතම් පරිමුඛං පරිමුඛං කියලා කියන්නේ මොකද්ද නාසිකග්ගේව මුඛ නිමිත්ත මුඛ නිමිත්ත තොල්ලේක හෝ නාසයේ කෙලවර. අයං සති උපට්ඨිත හොතු සුපට්ඨිත. මේ සිහිය එළඹ සිටියේදී සුපට්ඨිත මේ උපට්ඨිත හොතු සුපට්ඨිත. උපට්ඨිත කියන්නේ එළඹ සිටියේ සුපට්ඨිත කියන්නේ මනාව එළඹ සිටිය. එළඹ සිටියේ මනාව එළඹ සිටියේ. ඔන්න කැලේකට ගහක් මුලකට හිටි දෙයකට ගියා ඉඳගත්ත පරයන්කෙත් බඳගත්ත කුණ්ඩත් ඍජුව තියාගත්ත සිහිය තමන්ගේ නාසයේ තුලද ගාව තියාගත්ත දැන් මේ කමඨහන වඩන වඩන්ද චරිතය කය හදාගත්ත ටික මේ කමඨහන නෙමෙයි කමඨහන වඩන්ද පරිසරය හදාගත්තා මොනවා හරි පැලයක් රෝපණය කරන්න ගුණ සුද්ධ කරගත්තා වගේ කාය විවේකේ හදාගත්තා කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියලා විවේක තුනක් තියෙනවා අර කියන්නේ විවේක වත්සපයා කියන එතකොට කාය විවේකේ තමයි ඔය ආරණ්‍යගතව රුක්මුලගතව ශුන්‍යාගාරගතව කියලා ජන ශූන්‍යයෙන් ඝන සංගනිකාවෙන් අයින් වෙලා ඒ වගේ හුදකලා වුණාම කාය විවේකේ ලැබෙනවා. කාය විවේකයෙන් යුක්තව කමඨහන සබාගෙන දැන් හිතනවා ධර්මයේ ගුණ. මේ හිතන කෙනා ඊට ශීඝ්‍රව සක්කාතෝ භගවතා ධම්මෝ කියලා වන්දනා කරනකොට කියාගෙන යන විදිහට වේගෙන් කියන්නේ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨකෝ කාලිකෝ හේපසිකෝ මොනිකෝ පච්චත්ත වේදසබුක තමාටවත් තමන්ගේ වචන තේරෙන්නේ නැති විදිහට කියාගෙන යන්නේ නෑ ඊට පස්සේ සක්කාතෝ භගවතෝ ධම්මෝ කියලා භගවතා ධම්මෝ කියලා හිමින් කියන්නේත් නෑ තමන් ඊටාම සීර්ඝවත් වේගිනුත් නෙමෙයි ඊටාම හිමිනුත් නෙමෙයි වෙන විතර්කයකට එන්න තරම් වෙලාවකුත් නැති තරම් ඉක්මනට ගන්නත් ඕන. Tamanta අර්ථය තේරෙන අර්ථය වැටහෙන ප්‍රමාණයක ඉන්නත් ඕනේ එපමණකින් ඉන්නෙත් නැතුව වෙන වචනයකට මාරු නොවෙන්නත් ඕනේ. තේරෙනවද කියන්නේ? දැන් සුවක්ඛාත සුවක්ඛාතෝ කියනකොට Tamanta බුදුරජාන් වහන්සේ මනාවකට දේශනා කළ නිසායි කියන හැඟීම ඇති වෙන්නත් ඕනේ. ඒකට කාලය ටිකක් තියෙන්නත් ඕනේ. වෙන අකුසල විතරකයක් නැදින් අනිත් වචනේ සිහි කරගන්න ඉස්සෙල්ලා වෙන වචනයක් එන්න තරම් විරාමයක් හිටින්නත් බෑ. කියන මට්ටම Taman දැනගන්න ඕනේ. ඊට දීර්ඝ ශීඝ්‍රවත් නෙමෙයි ඊට මේ හිමිනුත් නෙමෙයි වෙන්න ඕනේ. මෙනෙහි කරනකොට. එතකොට මෙතනදී මුලින්ම මම ඉස්තරලා ටිකක්ම විස්තර කරන්න සුවක්කාතෝ භගවතා ධම්මෝ කියන ගුණය ගන්නවා අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය සුවක්කාතයි සුවක්කාතයි කියලා කියන්නේ මේ ධර්මයේ මුල යහපත් මැද යහපත් කෙරවල යහපත් කත්ත සහිත ව්‍යංජන සහිත සියලු ආකාරයෙන්ම පරිපූර්ණ පිරිසිදු ශාසන භ්‍රමචර්යාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. එතකොට මුල යහපත් මේ ශාසන. මුල සීලෙන් යහපත්. මැද සමාධියෙන් යහපත්. මැද සමාධි ප්‍රඥා දෙකෙන් යහපත් වුණත් ගන්න පුළුවන්. නැත්තම් කෙරවල නිර්වාණය යහපත්. නැත්තම් කෙරවල ප්‍රඥාව යහපත්. මුල සීලෙන් මැද සමාධියෙන් කෙලවර ප්‍රඥාවෙන් යහපත්. නැත්තම් මුල සීලෙන් මැද සමාධි ප්‍රඥාවෙන් කෙරවල විමුක්තියෙන් නිර්වාණයෙන් යහපත්. මෙන්න මේ විදිහට කැමැති ක්‍රමයකට Tamanට හිතන්න පුළුවන්. නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනාකොට දේශනා කළා කියනවා. පරිත්‍යාප්ති වශයෙන් සිහි කරන්න පුළුවන්. සීලේ සම්පූර්ණයෙන් පිරිසිදු වෙන විදිහට දේශනා කළ මේ විනය පිටකේ තුල එකදු කරුණක්වත් නෑ බෑ කියලා වෙනස් කරන්න ඕන ධර්මතාවයක් නෑ. මේ සූත්‍ර පිටකයේ තුල සමාධිය වැඩෙන විදිහට තියෙන්නේ නෑ බෑ කියලා කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ අභිධර්මය කෙනෙකුගේ ප්‍රඥාව වැඩෙන විදිහට තියෙන්නේ නෑ බෑ කියලා කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දෙකක් අපි කියනවා බලමු දැන් මෙතනදී මම තව ක්‍රමයක් මේකට කියලා දෙන්න භාග්‍යතුන් වහන්සේ වදාළ එකදු ගාතාවක ශාසන ධර්මයේ සමන්ත භද්‍ර බැවින් මුල පෙදන් ආදී කල්යාණේ දෙවනි තෙවනි පෙදන් කල්යාණේ අවසන් පෙදන් කල්යාණේ ඒසෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මුල් කොටසත්, මැද කොටසත්, අග කොටසත් කල්යාණමයි. ඒ වගේම මුල් පදයක් ගත්තා, මැද පදයක් ගත්තා, කෙරවල පදයක් ගත්තා. ඒකෙනුත් කල්යාණමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කල්යාණයි කියලා කියන්නේ මුල් ධර්මයෙන් හෝ මැද ධර්මයෙන් හෝ කෙලවර ධර්මයෙන් හෝ කෙනෙකුට තමන්ට හෝ අනුන්ට හෝ කවදාවත් අවැඩ පිණිස අහිත පිණිස හිංසා පිණිස දුක් පිණිස පවතින්නේ නැහැ. එතකොට මේක පෙන්නනවා ඒකාණු සන්ධික සූත්‍රයක් නිදානෙන් ආදී කල්යාණේ නිගමනෙන් පරිෝෂණ කල්යාණේ සෙස්ස මධ්‍ය කල්යාණේ මේවා කියන්නේ කිව්වොත් අපි කියන්නේ සූත්‍ර විනය උභය පිටකයේ වශයෙන් මෙසේ සූත්‍ර විනය වනහයි සනිදාන සෞපත්ති නිදාන සහිත උප්පත්ති සහිත වශයෙන් ආදි කල්යාණය විනය අපරිත බැවින් හේතු උදාහරණ සහිත බැවින් මධ්‍ය කල්යාණය අසන්නන්ත ශ්‍රද්ධාව උපදවන බැවින් නිගමන වශයෙන් පරිෝෂණ කල්යාණයි එතකොට සියලු පර්යාප්ත ශාසනයේ එහි අර්ථය වූ සීල වශයෙන් ආදි කල්යාණයි සමත විදර්ශනා මාර්ගඵල වශයෙන් මධ්‍ය කල්යාණයි නිර්වාණ වශයෙන් පරිෝෂණ කල්යාණයි තවද සීල සමාධි වශයෙන් හෝ ආදි කල්යාණයි විදර්ශනා මාර්ග වශයෙන් මධ්‍ය කල්යාණයි ඵල නිර්වාණ වශයෙන් පරිවේශන කල්යාණයි එතකොට ධර්මයේ අසා ඒ පිණිස පිළිපදවන තදින්නෝන් විසින් අවබෝධ කොට යුතු අභිසම්බුද්ධත්වයේ ආදි කල්යාණයි පච්චේක සම්බුද්ධත්වයේ මධ්‍ය කල්යාණයි ශ්‍රාවක බෝධිය ත්‍රිවිධයෙන් ආ අනුචිතක නිරෝධන නැති බැන් ඒ සීල ගුණ ධර්ම ආශාය පිළිපදින විසින් අවබෝධ කොට යුතු අභිසම්බුද්ධත්වයෙන් හෝ ආදි කල්යාණ සම්බෝධිය ප්‍රත්‍යේක සම්බෝධිය සම්බෝධිය ප්‍රත්‍යේක සම්බෝධිය ශාවක සම්බෝධිය ත්‍රිවිධ වේ සීල ගුණයන් අග්‍ර බැවින් සුදුසු බෝධිවලට මුරුද්දයිගේ අභිසම්බුද්ධයයි කියන ලැබේ. ප්‍රත්‍යේක සම්බුද්ධත්වයේ මධ්‍ය කල්යනායි ශ්‍රාවක සම්බුද්ධියේ පරිෝසాన කල්යනායි. මෙතෙන්දි කෙටියෙන් අපි දැන් මේ වගේ පොතක් ගත්තාම මේකෙන් කියවහම අපිට පොත්වල තියෙන ක්‍රමයට කියන්න ගියොත් අපිට භාවනාවක් නෙමෙයි වෙන්නේ පොතක් කියවන එක ඒ නිසා මම කෙටියෙන් මේ කියලා දෙන්නම් කරන හැටි දැන් බුදු ගුණයක කියපු විදිහට ඔගොල්ලෝ මේ දහම් ගුණවල අර්ථය කෙටියෙන් දැනගෙන ඉන්නවා. දහම් ගුණවල අර්ථය තමයි අර වගේ සිහිය තබාගෙන සුවක්ඛාතා භගවතා ධම්මෝ කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනාල තමන් හිතනවා බුදුරජාණන් වහන්සේ දේ මනාවකට මේ සද්ධර්මය දේශනා කරලා තියෙනවා නේද? ඒ දේශනා කළ ධර්මය මුලින්ම සීලයේ වශයෙන් බොහොම කල්යාණයි යහපතක්මයි ලෝකයට වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මුල දෙහපත් නේද? අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සමාධිය නිසා සියලු කෙලෙස් දුරු වෙලා සසර දුකෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මැද බැවින් යුක්ත නිසා මේ සමාධියෙන් යුක්ත නිසා මධ්‍ය කල්යාණයි. බුදුරණේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් ඵලයන් ලබා ගන්නට මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් නේද? මේ සියලු දුක් දුම්නස් නැති කරගන්න පුළුවන් නේද? සියලු දුක නැති වෙනව නේද? අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ කෙලවරක් කල්යාණයි නේද? මේ ධර්මයේ මුල වූ සීලය අනුව කෙනෙක් හැසිරුණොත් ඒ කවදාවත් දුකකටපත් වෙන්නේ නැහැ නේද? අනේ බුදුරජාණන් වහන්සේගේ මේ සීලය දිහාපත් අනේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වලා තියෙන ධර්මයේ උනත් හැසිරුණොත් මේ සමාධියක් ඇති කරගත්තොත් ඒ කෙනා කවදාවත් දුකකට යන්නේ නැහැ නේද? අනේ මේ සමාධිය ද ලෝක සත්වයාට හිත පිණිස පවතිනවා නේද? අනේ මේ සමාධිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ මධ්‍ය කල්යන ධර්මයක් නේද? අනේ මේ සියලුම දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න පුළුවන් මේ උතුම් නිවන ලබා ගන්න. මේ ධර්මය නිසා ඒ නිවන ලබා ගන්න පුළුවන්. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම සිරුල යහපත් නේද කියලා මුල මැද අග කියන මේ තුනම යහපත් අනේ නිබඳු ධමයක් දේශනා කළ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම සුවක්කාටයි නේද කියලා ධර්මයේ ගුණ හිතන්න පුළුවන්. ඔක්කොම හිතන්නේ ඒක කියන්නේ ඉදිරියට හැදෙනවා. නෝ මේ කියන ක්‍රමයට මෙලොවට හැදෙන්නේ. කියන්නේ කර කෘත්‍ය නිසා සීලෙන් ආදි කල්යාණයි සමාධියෙන් මධ්‍ය කල්යාණයි ප්‍රඥාවෙන් පරිෝසాన කල්යාණයි කියලා බලනද ඒක සුවක්ඛාතයි ඒ බුදුරජාණන් වහන්සේ දෙන් පෙන්වපු සීලය අනුව ජීවත් වුණොත් කෙනෙකුට යහපතක්මයි වෙන්නේ ඒ සමාධිය අනුව ජීවත් වුණොත් කෙනෙකුට යහපතක්මයි වෙන්නේ ඒ ප්‍රඥාව අනුව ජීවත් වුණොත් කෙනෙකුට යහපතක්මයි වෙන්නේ අයහපතක් නම් වෙන්නේ නැහැ කියලා ධර්මයේ දුක තේ කරන්නේ එතකොට එයාගේ හිත ඒ සීලය කෙරෙත් නැමෙනවා. ඒ සමාධිය කෙරෙත් නැමෙනවා. ඒ ප්‍රඥාව කෙරෙත් නැමෙනවා. ඊට පස්සේ සම්දික්කෝ සුවක්ඛාතෝ භගවත ධම්මෝ සම්දික්කෝ අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සාන්දෘෂ්ටිකයි නේද? ඒ කියන්නේ තමා විසින් ලබන අධිගමෙන් තමාටම දකින්න පුළුවන්. මේ කරන දෙයින් ප්‍රතිඵලය මෙලොවදීම තමාටම දකින්ද පුරුවන් රහමක් නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා දැනගෙන තියෙන්නට ඕනේ. අනිසාස්ෘන් දේශනා කරපු ධමයක් තියෙනවා නම් මරණයෙන් පස්සේ හෝ කිසියම් දෙවියෙක් ගාවට ගිහිල්ලා හෝ කිසියම් බ්‍රහ්මෙක් ගාවට ගිහිල්ලා හෝ කිසියම් තැනකට ගිහිල්ලා Tamanට සුවය ලබා ගැනීම පිණිස විමුක්තිය පිණිසයි පවතින්නේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය එහෙම වෙන තැනකදී වෙන කොහෙදවත් නෙමෙයි ditta ධම්මවම. මෙලොවදීම විපාක දෙන. තමන්ටම බලාගන්න පුළුවන් මට්ටමේ තියෙන නිසා සම්දිත්තිකයි කියලා කියනවා නේද? අනේ අපිට මේ ජීවත් වෙද්දිම බලාගන්න පුළුවන් දුක නිදෙන්න පුළුවන් ධර්මයක් නිසා සම්දිත්තිකයි කියනවා නේද? මේ ලෝකය ජරා මරණ දුක් දුම්නසෙන් යුක්තයි. අනේ මේ දුක් දුම්නස් මේ ජීවිතයෙන් මිදෙන්න පුළුවන්කම මේ ධර්මයේ තියෙන නිසා මේ ධම්ම සම්දිට්ඨිකය කියලා කියනවා නේද කියලා නෙමෙයි මේ ලෝකේ ජරා මරණ දුක් අනුව යන දුක් විඳින පීඩා විඳින නොඑක් ලෝකයේ සිහි කරනවා. සිහි කළා මේ බඳු දුකෙන් මේ ආත්ම භාවය තුලදී මේ ජීවිතය තුලදීම මිදී ගන්න පුළුවන්කම තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ සම්දික්කයි කියලා කියනවා නේද කියලා මෙනෙහි කරනවා. ඒකට Taman දක්ෂ වෙන්න ඕන මෙනෙහි කරනකොට එක එක නොයෙක් විදිහේ ලෝකයේ දුක් දුමනස් විඳින ප්‍රභේද තියෙනවා. ඈ දරුවෝ මැරිලා, ගෙවල් කැඩිලා, මිල මුදල් නැති වෙලා, රන් මේ භවෝග විනාශ වෙලා මේ වගේ එක එක දුක් විඳින දේවල් සිහි කළ සිහි කළ සිහි කළ සිහි කළා මෙබඳු දුකෙන් මේ දුක් විඳින ලෝකයේ තුලදීම මිදෙන්න පුළුවන්කම. ඈ මහලු බව නිසා ලෙඩ රෝග නිසා ලෝකයා දුක් විඳිනවා නම් එබඳු ලෙඩ රෝග වලින් මහලු බවෙන් මේ ජීවිතේම මිදෙන්න පුළුවන්කම නිසා ලෙඩ වෙන කය ඇතුළු ලෙඩ නොවන සිතක් හදා ගන්න පුළුවන්කම තියෙන නිසා ඈ මේ ධර්ම සම්පිටිකයි කියලා හිතන්න ඕනේ. ඒ විදිහට හිතනකොට හිතනකොට හිතනකොට තමයි මේ ධර්ම ගුණ Tamanට තේරෙන්නේ. මේ ගහම Taman ගත යුත්තක් කොට දැනෙන්න ඕනේ. ඒක තමයි මේ භාවනාවේ ප්‍රතිඵලය. ඊට පස්සේ සම්දිත්තුක අකාලිකෝ. අකාලිකයි කියලා කියන්නේ ඔය කියන හැම එකකම ගුඩ විස්තර යන්න පුළුවන් Tamanට නෝනේ. අකාලිකයි කියලා කියන්නේ කල් නොයවා විපාක දෙනවා. ඒක Tamanට හිතන්න පුළුවන්. කල් නොයවා විපාක දෙනවා කියලා කියන්නේ කොහොමද? දැන් ලෞකික ධර්ම හැම වෙලාවෙම කාලිකයි. කාලිකයි කියලා මම කිව්වේ දැන්. අපි දාන ආදී පින්කමක් කළාම පින්කම කරලා ඉවර වෙනකොටම දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ ඒකට සුදුසු කාලයක් තියෙනවා. නේද? ඒ කියන්නේ අපරාපරිය වශයෙන් හෝ උපපජ්ජ වේදිනිය වශයෙන් හෝ මම කියන්නේ මරණයෙන් පස්සේ හෝ නැත්තම් සසරදී කොයි වෙලාවක හෝ තමයි දිව්‍ය ලෝකේ ආන්දරය. ඒකට සුදුසු කාලයක් කිරි දෝපු ගමන් මිදෙන්නේ ඒකට කාලයක් තියෙනවා මිදෙන්න. අකුසලයක් කළොත් ආනන්තරී අකුසලයක් කළොත් කරපු ගමන්ම යාව අපාය යන්නේ. දැන් අජාසත් කුමාරයා තාත්තා නෑරුවා මරපු හැටි අපාය ගියේ නෑ. ඒකට සුදුසු කාලය. ඒ හින්දා ලෝකෙ තුල තියෙන දේවල් කාලිකයි. ඒකට සුදුසු කාලයක් තමයි. ගහක් උනත් gediyak හැදෙන්න කාලයක් තියෙනවා. පළ කාලෙම ගෙඩි හැදෙන්නේ නැහැ. පළදරන්න සුසු කාලයක් නමුත් මේ ධහම එහෙම නෑ අකාලිකයි කියලා කියන්නේ මාර්ගයට අනතුරු ඵලයේ උපදින්න එක්ෂණ මාත්‍රයකට දත වෙන්නේ. මාර්ගයේ වඩල යොරුනොත් ඒකින් ඇති වෙන විපාකයේ අපි කියමු කාම ලෝකෙන් මිදෙන්න නම් මෙයා මාර්ගයේ වඩන්නේ වඩල ඉවරනකොට මේ කාම මිදෙන. ඒ කාම ලෝකයෙන් මිදෙන සියලුම දුකෙන් මිදෙනවා. මෙයා රූප ලෝකයෙන් මිදීම සඳහා නම් මාර්ගය වඩන්න වඩලා ඉවරනකොටම රූප ලෝකයෙන් මිදෙනවා. ඒ රූප ලෝකේ තියෙන ආදීනියක් තියෙනවා මේ ටිකෙන් මිදෙනවා. අරූප ලෝකයේ මිදෙන්න නම් මාර්ගය වඩන්නේ අරු ඒ මාර්ග වඩලා ඉවරනකොටම අරූප ලෝකයෙන් මිදෙනවා. අරූප ලෝකේ තියෙන ආදීනියක් තියෙනවා නම් ඒකෙන් මිදෙනවා. මේ තුන් භවයෙන් මිදීමට නම් මේ මාර්ගය වඩන්නේ වඩලා ඉවරනකොටම ඒ තුන් භවයෙන් මිදෙනවා. මිදුනහම ඒ තුන් භවය නිසා ඇති වෙන ආධිනයක් තියෙනවනම් එන්නේ ඒ නිසා අකාලිකයි කියලා කියනවා කල් නොඒවා විපාක දෙන ස්වභාව යුක්තයි මේ ධර්ම කියලා ওই විදිහට මෙනෙහි කරන්න පුළුවන්. තව යම් කිසි කෙනෙකුගේ సంతාහනය තුල රාග පිටුවිල්ලක් පහළ වුණොත් ඒ රාග හේතුයෙන් එයා තමන්ද වෙහෙසටපත් වෙන විදිහට හිතනවා අනුන් දුකටපත් වෙන විදිහට හිතනවා Taman අනුන් දුකටපත් වෙන විදිහට හිතනවා යම් මොහොතක ඒ රාගය නැති කරන මාර්ගයේ කනුව ධහමක වඩලා නැතිකොළු ඒ නැති ඒ මාර්ගයේ වඩලා අවසන් වෙනකොට මේ රාගය නැති වෙන නිසා එන පීඩාවෙන්ද ඔක්කොගෙම යන්නේ ආය කාලයක් එහෙම යන්නේ නැහැ යම් කිසි කෙනෙක් ද්වේෂය නිසා Tamanටත් අනුන්ටත් අවඩ පිනිස දුක් පිනිස කටයුතු කරන්නේ ඒ ද්වේෂය දුරු වෙන විදිහට යම් මොහොතකද කටයුතු කරන්න බලන්නේ ඒ මොහොතේ මේ ද්වේෂය නිසා ආපු දුක් පීඩාවන් වලින් මිදෙන්න. ආයේ ඒකට කාලයක් හිම නැහැ. දැන් තරහ සිතක් ඇති වුණොත් දැන් පුළුවන් නම් අනේ මං කෙනෙක් එක තරහ ගන්න හොඳ නැහැ සියලු සත්‍ය නිදුක් වේ නිරෝගීව සුවපත් වේවා කියලා මෙච්චිත දැන් හිතන්න පුළුවන්. අර තරහ සිත නිසා ආපු දුක් දුම්නස් උපදින්නේ නැහැ. ඒ මොහොතේම අර අනිත්‍ය සහගත සිත නිසා උපදින සොම්නසක්මයි. මෙන්න මේ වගේ කල් නොයවා විපාක දෙන නිසා මාර්ගයට අනතුරුවම ඵලයේ උපදින නිසා මේ ධම කාලිකයි කියනවා. ඒ බඳු ගුණයෙන් යුක්ත වූ මේ යුක්තයි මේ ධම කියලා මෙහි කරන්න පුළුවන්. එතකොටත් අනේ මේ වගේ ධමක යෙදීම පාඩුවක් නෑ කියන සිත ඇති ඊට පස්සේ ඒහිපස්සිකෝ කියනකොට මෙහෙ එන්න මෙහෙ ඇවිල්ලා බලන්න කියලා දෙන්නත් පුළුවන්. මේ ශාසනේ ගැහිච්ච මුකුත් නැහැ. මේ ශාසනේ හැඟවිච්ච මුකුත් නැහැ. හංගපු මුකුත් නැහැ. රහස් මුකුත් නැහැ. ඕන කෙනෙකුට පුළුවන් ඇවිල්ලා මේ කියන දේ මේ පෙන්වන දේ ඇත්තද කියලා බලන්න. ඒකට කිසිම ආගම් ભેදයක්, පක්ෂ ભેදයක්, පන්ති ભેදයක්, ಜಾති ભેදයක් එහෙම නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්කම තියෙනවා. මොකද හැඟවිච්ච බවක් මේ ශාසනයේ නැහැ. නොඑක් විදිහේ ආගම් තියෙනවා ශාස්ත්‍රවරු ඉන්නවා ඒ ආගම් වල ඒ ශාස්ත්‍රවරු ශාස්ත්‍රවරු දහම කියනකොට ඒ දහමේ තියෙනවා එක්කෝ මරණයෙන් පස්සේ ලැබෙන එකක් නැත්තම් ඒක දේව රහසක් මේ ගැන දන්නේ දෙයියෝ විතරයි කියන වගේ අදහස් තියෙනවනම් මේ ශාසනය එහෙම මුකුත් නැහැ. සංගත මුකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මතා තුනක් තියෙනවා මේ ලෝකේ වැහුණහම බබලන්නේ. නිරාවරණය වුණහම බබලනවා. ඉර වැහුණහම බබලන්නේ. නිරාවරණය වුණොත් තමයි බබලන්නේ. හඳ වැහුණහම බබලන්නේ. නිරාවරණයම තමයි බබලන්නේ. ඒ වගේම සද්ධර්මය. මේ සද්ධර්මයත් වැහුණාම බබලන්නේ. නිරාවරණය වුණාම තමයි බබලන්නේ. මෙහෙන්ද මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ඇවිල්ලා බලපු බලපු තරමට මේක බබලනවා මිසක ඒකෙන් පාඩුවක් වෙන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බලන්න බලන්න මේ ශාසනයේ ඒ ශාසන ඒ ධම බබලනවා, දියුණු වෙනවා, වැඩෙනවා මිසක ඒකේ යට ගහන දේවල්, හංගවන්න දේවල් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා නිබඳු ගුණයකින් යුක්ත නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහම ඒහිපස්සිකයි කියන ගුණය යුක්තයි. ඊට පස්සේ ඕපනායික කියන ගුණය අපි කිව්ව උපනායික කියලා උපනායික කියලා කියන්නේ තමා තුළ පුදවා ගන්න සුදුසුයි තමා තුළ උපදවා ගන්න සුදුසු ගුණයක් මේ ධර්ම තියෙනවා කියලා නොනේ හිතන්න පුළුවන් ඒ තමා තුළ තමයි පින්නේ අර ඇඳගෙන ඉන්න ඇඳුමට හෝ හිතට ගෙන ගත්තොත් ආයුධ පහරක් වැදුනොත් ඒ ගැන බලන්නේ නැතුව දහමේ යෙදෙන්න සුදුසුයි කියලා හිතන්න ඕනේ. මොකද සසර ඉන්නකොට මේ ධහම අවබෝධ කර නොගන්නකොට කණ්ඩ වෙන ආයුධ පාරවල් ගණන ඉසරට ඇඳුමට ගිනි අරගෙන මැරෙන්න වෙන ගණන කියන්න බෑ. ඉතින් හිස ගිනිගත්තු මොහොතෙදි ඒක නිවා ගන්නතු ධහම සිහි කෙරුවා. ඒ හේතුයෙන්ම ඒ මෙබඳු ගින්නේ සමහරට ඒක එතනදී මරණ වෙන්න පුළුවන්. ඒ කුසලයේම හේතු වෙන ඔයාට මේ සියලුම සසරෙන් මිදෙන්න. ඒ තරම් ආනිසංසයක් මේ දහම මේ මොහොතකට ඕ හිතා ගන්න පුළුවන් කෙනෙකුට. අර වල කතාවක් තියන්නේ සතුල්ලපකායක දේවා කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලෙදී වෙලෙන්දු 700ක් විතර නැවු නැගලා ගියා වෙලඳා. ඉතින් ඔය වෙලඳාම යන කණ්ඩායම අතර හිටියා බොහොම ශ්‍රද්ධාවන්ත උපාසක මහත්තයෙක්. වෙලඳාම යන්නේ ඉස්සලා නැවට රගින්නත් ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ දැහැ දකින්න ගිහිල්ලා ජේතවනාරාමයට වන්දනා කළා පූජා කළා බුදුරජාණන් වහන්සේගෙන් පන්තිවි සමාදන් වෙලා තමයි උපාසක මහත්තයා ගියේ. අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටි. නෑ කපිතානොත් එක 701යි. ඉතින් බෞද්ධ ශ්‍රාවකයෙකුට සිල්වත් කෙනෙකුට ඉන්නේ එක්කෙනා මේ උපාසක මහත්තයා විතරයි. දැන් 701ක් ඉන්න මේ නැව ගිහිල්ලා හදිසියේදී මෝඩමැදිලි කුණාටුවකට අහුවෙලා ගිහිල්ලා විශාල ගම්පොරේක වදිනවා. වැඩිලා නැවේ ලොකු විලක් හැදෙනවා. දැන් වතුර ගලාගෙන එනවා. නැව ටික ටික ටික ටික පිරෙනවා බලාගෙන ඉකේ ගහනවා විලාප දෙනවා අඬනවා ඔක්කොමලා එකම එක යුද්ධය. උපාසක මහත්තයා මොකද කරන්නේ දැන් ඉතින් මැරෙන එක කොහොමද දන්නව? පැත්තකට ගිහිල්ලා පරයන්ක බැඳගෙන ඉඳගෙන තමන්ගේ සිල්ලා වර්ධනා කරනවා. දැන් ඉතින් කෑකෝ ගහලා වැඩ නැහැ දහමහලා තියෙනවනේ. දහම තමන්ගේ පිටිට දැන් තියෙන දහම විතරයි දැන සිල්ලා තියෙන්නේ රැකවරණේ තියෙන්නේ දහමෙන් විතරයි Tamanට බේරුම තියෙන කියලා දන්නවා. එයා මොකද කරන්නේ දැන් ඉතින් දහම සීකර ගන්නකොට දැන් අරමුණ සිදන්නේ මම උපාසක මහතර බලන මේ මිනිහට නම් කිසිම ගාණක් නැහැ මෙහෙමයි කියලා උපාසක මහතර බලනකොට ඊට කියන ඕගොල්ලෝ බය වුණාට කෑගස්සුනට මට නම් බය වෙන්න දෙයක් නැහැ. මගේ ජීවත් වීමත් යහපත් මට මගේ නැරීමත් යහපත්. එහෙනම් මට ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ මරණත් මට ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලන්ට තමයි ජීවත් වුණොත් හොඳ මැරීම නරක ඕගොල්ලන්ට එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වහම මොකද ඔය බය නැතු ඉන්න හේතුව ඒකට විද්‍යාවක් මන්ත්‍රයක් හේතුවක්වත් නෝ කියනවා මොකද්ද මම ත්‍රිසරණ සහිත පන්තිල් සමාදන් වෙලා ඉන්නේ එහෙම ඉන්න මට නිර්භය බයක් නැහැ නිර්භයමයි ඒ නිර්භය අපිට දෙන්න වෙනවා පුළුවන් කිව්වා කියලා එපාර එහෙනම් අපිටත් මේක බය දෙන්නකො කිව්වහම එහෙනම් කෑකෝ ගහන්න එපා සද්ද කරන්න එපා ඔක්කොමලා කියලා දැන් කට්ටිය ගොඩක් එකපාරට ඔක්කොටම ඇහෙන්නේ නැහැ දෙන්න බැරි හින්දා 100 100 ගොඩවල් ගහව හතකට එන්න. ඉඳලා දැන් පාඩක මාත්‍යම පළවෙනි 100ට පන්සිල් සමාදන් කෙරුවා තෙසරම සයි. පන්සිල් සමාදන් කරන දැන් නැදේ වතුර ඇවිල්ලා මේ කකුලේ කුබ්බටේ දක්වා. ඊට පස්සේ ඒ 100 සිල් සමාදන් කළා ඉවරන දෙවෙනි 100 සිල් සමාදන් කරන ධනිස ගාවට වතුර. ඈ ওই විදිහට දැන් කට්ටි කට්ටි කට්ටි කට්ටි මෙව වෙනකොට දැන් 7 වෙනි 100ට වතුර මේ සිල් දුන්නේ වතුර පෙවිදේ. හරිද? සිල් සමාදන් කළා ඉවරනකොට ඔක්කොමත් එක නැවේ ඇතර ගියා. එවිලේ පන්සිල් සමාදන් වෙච්ච පිනට අර 701ම එහෙමම නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ තව ටිකක් දිවිලෝ ගිහලා උපන්. හරිද? මේ උපාසක මහත්තයා තමයි මේ ලොකු විශාල විමානයක් ඒ විමානෙට පරිවාර විමාන 700ක්. මෙයා තමයි ප්‍රධාන දෙවියා. උපාසක ඉතින් සතුල්ල පකායකා දේවා කියලා ඉතින් තවුතිසාවේ ගිහිල්ලා ඒ දෙවිගොල්ලෝ බලනවා අපි ආවේ කොහොමද? කිව්වහම නැවේ වෙලඳාම ගිය හැටිත් මේ කල්යාණ මිත්‍ර උපාසක මහත්තයන්ට අපි උදාපු හැටි සිහි කරලා ඒ දෙවිගොල්ලෝ රෑ ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ඉතින් ওই ගාත බුදුරජාණන් වහන්සේ ළඟ ගාතාවක් කියනවා මේ කල්යාණ මිත්‍රයෝ නිසාම හැම හැම වෙලාවෙම සත්‍යයෙන්ද සැප හිංස පවතිනවා කියලා. කිව්වහම බුදුරජාණන් වහන්සේත් එහෙමයි කියලා බුදුරජාණන් වහන්සේ බණ කිව්වහම ඒ දෙවිගුණ හත්තියම සෝවාන් වෙනවා. ඉතින් දැන් මම මෙතෙන්දි මතක් කළේ අර මරණාසන්න මොහොතෙදිත් මේ දහම Taman තුල උපදවාගත්ත පමණකින් එච්චර සැනසෙල්ලක් සැපක් ලැබුණා නම් අන්න ඒ වගේ ධර්මයේ සීකරන්න මේ දහම එච්චරට සැපක් ඔය 700න් අර උපාසක මහත්තයා අරෙන් 700කින් අර 700ම අපාය යන්න හිටපු අය අර දහම Taman තුල මේ මොහොතේ හෝ සීකරගත්ත පමණකින් උපදවාගත්ත පමණකින් අර වගේ සැනසෙල්ලකටපත් වුණා ඉතින් මෙන්න මේ නිසා මේ දහම ඕපනායික ගුණය යුක්තයි තමන් තුළ උපදවා ගන්න සුදුසුයි තමන් තුළ අද ඉපදිලා තියෙන රාග ద్వේෂ මෝහ කියන මේ ධර්මයන් නිසා ජරා මරණ දුක්ම ඇති වෙනවනම් සතර අපායට වැටෙනවා නම් මේ ධහම තමන් තුළ උපදවා ගත්තාම ඒ හේතුවෙන් මෙලොවත් පරලොවත් කිසි වෙලාවක බයක් උපදින්නේ නැහැ. නිර්භය බවක්මයි උපදින්නේ. ඒ නිසා මේ ධහම කියන ඕපනයික ගුණය සිහි කරන්න ඕනේ. අනේ මේ ධහම සිතේ උපදවා ගන්න සුදුසුයි නේද කියලා හිතන්න ඕනේ. ඒකට කර්ම කාරණාත් හිතන්න ඕනේ. මේ මේ නිසා ධහම සිතේ Taman තුල උපදවා ගන්න සුදුසුයි කියන ඊට පස්සේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිම දත යුතුයි නෝනත්තන් විසින් තම තමන් කෙරෙහිම මේ ධහම දත යුතුයි කියලා කිව්වේ තමන් මාර්ගයේ වඩලා ගුණයකටපත් වුණාම ගුරුවරයා දන්නේ එහෙම නැහැ. තම තමන්ම මම මේ කෙලෙසයෙන් මිදුණා කියලා දැනගන්න ඕන. මං ගාව මේ කෙලෙසි තියෙනවා කියලා තමන් දැනගන්න ඕන. මේ කෙලෙසෙන් නැතිවෙන්න මම මෙහෙම කරන්න ඕන කියලා දැනගන්න ඕන. මෙන්න මේ විදිහට කළා මම මේ කෙලෙසෙන් මිදුණා කියලා තමන්මයි දැනගන්න සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිනේ අජ්ජත්තං කාමච්ඡන්දං තිපජානාති ඒ කාමච්ඡන්දේ තමා තුළ තියෙනකොට කාමච්ඡන්දේ තියෙනවා කියලා තේරෙන්නේ ධර්මයේ ගුණය එතකොට ඔන්න ඒක දන්නවා ඈ එතකොට උපන්නස කාමච්ඡන්දස්ස පහනං චුද්ධං තිපජානාති උපන් කාමච්ඡන්දේ දුරු කරන්නේ ඒක දන්නවා අනුපන්නස කාමච්ඡන්දස ආයතන අනුපාද හොරි සංචපජානාති නූපං කාමච්ඡන්දේ දැන් ආය උපදින්නේ නැහැ කියලා ඒකක් දන්නවා මේ තමන්ගමයි දන්නවා තව කෙනෙක්ගේ හිතේ කාමච්ඡන්දය මට කියන්න බෑ. ඈ එතකොට ඒ වගේ පච්චත්තම් වේදිතබෝ වෙනවා කියන්නේ නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිම මේ ධර්ම දති යුතුයි. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන නිදුබ්බච කුකුතු විචිකිච්ඡා ආදී නීවරණ ධර්ම ඇතුළු මේ නීවරණ ධර්මයක් මා තුළ තියෙන්නේ කියලා හඳුනගන්න. මේ ධර්මය මේ කෙලෙසේ මේ මේ ක්‍රමයට මම නැති කරන්න ඕනේ කියලා දන්න. මේ මේ ක්‍රමයට මම නැති කළා කියලා තමයි තමයි පේන්නේ. ඒකම ආචාර්යන් වහන්සේ මේ මේ ශිෂ්‍ය ආචාර්යන් වහන්සේ ලැබපු අධිකමයකින් මාර්ගයකින් ඵලයකින් ඵලයක් ශිෂ්‍යයා දැනගන්නේ නැහැ. අධිකම ආචාර්යන් වහන්සේ නිවන් දක්වාම ගෝලයාගේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. ආචාර්ය වහන්සේ නිවනටපත් වුණොත් ගෝලයා සසරෙන් මිදෙන්නේ නැහැ. ඒ මිදුණු කෙනාම මිසක තම තමන්ම ගේම තමන් මනස තුලින් මේ ධර්මය දකින්නේ. එතකොට ආචාර්ය වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුණාම තමන් සුවසේ වාසය කරන්නේ නැහැ. ගෝලයා සුවසේ වාසය කරන්නේ ආචාර්ය වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුණොත් ආචාර්ය වහන්සේමයි සුවසේ වාසය කරන්නේ. ඒ වගේ අපි කෙලෙසුන්ගෙන් මිදුණු තව කෙනෙක් පහසුවෙන් ඉන්නවද? නැහැ. අපිමයි සෝසේ වාසය කරන්නේ. අපිමයි මේ ධර්ම උපදවා ගන්න ඕනේ අපේ මනස තුළමයි උපදින බව දන්නේ අපිමයි ඒකෙන් ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ නිසා පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤාණය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිම දතේ. මේක අය අපි කියමුකෝ දැන් තව කෙනෙකුගේ ඔළුවක තියෙන ඔටුන්නක් තියෙනවා නම් අනිත් අයට පේනවා වගේ. තව කෙනෙක් ලැබුව මාර්ගඵල අධිකම නිර්වාණය අනිත් අයට පේන්නේ නැහැ. කමතහන් කෙරෙහිම දකින්න ඕන මංගාව දැන් මේ කෙලෙසේ නැහැ. ඉස්සර නම් මේ කෙලෙසේ මංගාව තිබුණා මංගාව මේ කෙලෙසේ දැන් නැහැ. ඉස්සර මේ වගේ ගතියකින් යුක්තයි දැන් මේ වගේ ගතියක් නැහැ කියලා තම තමන් කෙරෙහිම දැක දැක යන්න පුළුවන් දහම. ඉස්සර මට මෙච්චර තරහව දැන් මෙච්චර තරහ වෙන්නේ. ඉස්සර මෙච්චර රාගයත්ම දැන් එහෙම නැහැ. කියලා ඒ වගේ තමන්ව මන මන බල බල ඉදිරියට යන්න පුළුවන් දහමක් තියෙන්නේ. ඒකයි තමා කෙරෙහිම දැක්ක. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම් අසංකත ධාතුවක් පෙන්වනවා නම් නිවනක් පෙන්වනවා නම් ඒ අසංකත ධාතු ඒ නිවනද තම නුවණැත්තන් විසින් නුවණින්ම ප්‍රඥාවෙන්ම දත යුතු මිසක අනිත් අයගේ හිතේ තියෙන දේක් දකින්න වගේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ ಗುಣ ටික අරගෙන මේ ඉස්සෙල්ලා මම දැන් ওই දෙන්නේ නිකන් දැනගන්න මේ ಗುಣ ටික. ඔගොල්ලෝ දැනගත්තට පස්සේ සති නිමිත්ත හිත තියාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ සීලේ වශයෙන් සම්මේ මේ ධර්මයේ ස්වභාවයයි ඒ ධර්මයේ සීල් රැක්කත් කෙනෙකුට යහපතක් වෙනවා සමාධිය වැඩුවත් කෙනෙකුට යහපතක් වෙනවා ඒ ප්‍රඥාවෙන් කෙනෙකුට යහපතක් වෙනවා නේද අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ මුලින්ද කෙනෙක් මුල් කොටසෙන්ද කෙනෙක් සූපපත් කරන්න පුළුවන් මැද කොටසෙන්ද කෙනෙකුට සූපපත් වෙන්න පුළුවන් අග කෙනෙකුට කෙනෙකුට සූපපත් වෙන්න පුළුවන් නිබඳු ගුණයන්ගෙන් යුක්තයි නේද මේ ධර්මය අනේ ධර්මයට මාගේ নমස්කාර වේවා අනේ ධර්මයට මගේ ජීවිතේ පූජා වේවා කියලා එහෙම හිතනවා හරිද ඊට පස්සේ ආපහු ගන්නවා සම්දිත්තික තමන් ඉතින් මේ ලෝකය මේ යම්තා දුක් විඳිනම් ඒ සියලුම දුකෙන් මේ ජීවිතයෙන් මිදී ගන්න පුළුවන් ධර්මයක් නේද මේ අනේ කියලා ඒකේ ಗುಣ ටික සේකලා අනේ බුදු ධර්මයට මගේ ජීවිතය පූජා කරන පූජා වේවා নমස්කාර කරන নমස්කාර වේවා ප්‍රසේකන ඊට පස්සේ ආපහු සේකරන්න පුළුවන් අනේ මේ ධර්මය අනුව යෙදුනොත් මරණයෙන් පස්සේ මේ ජීවිතේම නිදෙන්න පුළුවන් නේද අකාලිකයි කල නොයවා මම වීර්ය කෙරුවොත් වැඩි කල් යන්නේ නැතුව මට මේ සියලුම ජරා මරණ දුක මිදී ගන්න පුළුවන් නේද? අනේ බඳු අකාලික දහමක් නේද තියෙන්නේ. ඒ ධර්මයට මාගේ ජීවිතයේ මාගේ নমස්කාරය වේවා ජීවිතේ පූජා වේවා කියලා ඊට පස්සේ මේ ධර්මයේ හංගපු තැන් කිසිම දෙයක් නැහැ. හැඟවිච්ච තැන් කිසිම දෙයක් නැහැ. ඕනම කෙනෙකුට එන්න ඇවිල්ලා බලන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් ඉතා පිරිසිදු පරිප්ත ධර්මයක් නේද තියෙන්නේ. කියලා මේ ධහමේ ඇති ඒ අවංක බව සිහි කරන්න ඕනේ. මේ ධහම තුල ඇති අවංක බව නැවත නැවත නැවත නැවත සිහි කරනවා සති නිමිත්තේ ඉඳලා තියාගෙන ඒකට කියනවා ඒකත් ධහම ගැන බලනවා. එතකොට ඊපස්සේක මේ ඇඳගෙන ඉන්න ඇඳුමක් ඕ ඉසකට ගිනිගත් කෙනෙක් ඒකනේ නිවන් නැතුව ගිනිගත් කෙනෙක් වගේ එයා වෙන මොකුත් කරන්නේ නැතුව ඒ ගිනිගත් ඇඳුමට හෝ ආයුධ පාර වැදුණු දේ දේරෙන්න උත්සාහවත් වෙනවා වගේ මේ ධහම වහා උපදවා ගන්න තරම් සුදුසුයි නේද? මේ බඳු ධහමක් නැති නිසා සසර කොච්චර දුක් විඳද? අනේ මේ බඳු මේ ධහමක් තියෙන වෙලාවේ මම එහෙම උත්සාහවත් වෙන්නත් ඕනේ. ඈ අනේ බඳු ගුණයෙන් යුක්ත මේ ධහමට මාගේ ජීවිතේ පූජා කරමි. පූජා වේවා මම নমස්කාර කරනවා নমස්කාර වේවා කියලා ධහම ගුණත් විතරයි. එතකොට මේ ධහම අවබෝධ කරගත්තොත් වෙන කෙනෙකුට නෙමෙයි Tamanටමයි සුවසේ වාසය කරන්න පුළුවන්. ඈ මම මේ විදිහට අපි කවුරු හරි කෙනෙක් මේ ධහම කනුව යෙදුනොත් ඒ ධහම අනුව යෙදුණු කෙනාම සුවපත් වෙනවා මිසක තම තමන් කෙරෙහිම පිහිට උපදිනවා මිසක පිහිට පවතිනවා මිසක වෙන කෙනෙක් එකකින් සුවපත් වෙන්නේ නැහැ. ඒ බඳු ගුණයකින් යුක්තයි නෝනත්තා විසින් තමන් කෙරෙහිම දැක්ක යුතු ධහමක් තියෙනවා. එබඳු ගුණයට මගේ নমස්කාරය වේවා ජීවිතේ පූජා වේවා කියලා ඒ විදිහේ වචනවල අර්ථ සිහි කරනවා. සිහි කරනවට අමතරව අපිට ධර්මය ගැන හිතන්න පුළුවන්. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සත්‍ය නිසා මේ දුක් සාගත සසරෙන් කී දිනෙක නම් ඈතර වෙනවද? මේ සංසාර දුකින් ඈතර වෙන්න තියෙන එකම පහුර එකම තොටුපොළ මේ සත්‍ය විතරයි නේද? අනේ මේ සද්ධර්මය නැත්තම් මේ ලෝකේ කවදාවත් නිස්සරණයක් වෙන්නේ නේද? අනේ මේ සද්ධර්මය නැත්තම් විතර යන මාවතක් කිසිම කලක නෑ නේද? කියලා ධර්මයේ ಗುಣ හිතනවා. ඈ මීයක් වෙලා ඉපදිච්ච මණ්ඩුක කියන ගිම්බටත් මේ ධර්මයේ අර්ථයක් නොදෙන සත්‍ය මාත්‍රයකින් සැනසෙල්ලක් ලබා දුන්නා නම් අනේ මේ ධර්මයේ මොන තරම් ලෝක සත්‍යයට පිටක් වෙන දෙයක්ද කියලා හොඳට හිතනවා. ඒ වගේම පටාචාරාව වගේ අහිංසක අම්මලා කිසා ගෝතුමි වගේ දරු දුකින් උමුතු වෙච්ච අම්මලා මේ ධර්මය නිසා කොච්චර සූපත්භාවයටපත් වුණාද? අනේ මේ මේ සද්ධර්මයේ තියෙන ආශ්චර්ය අනේ මම මේ සද්ධර්මය උපෝ මේ අවබෝධ කරගන්නට ඕනේ කියලා මේ වගේ ධර්මයේ ಗುಣ හිතනවා. ඈ ධර්මය නිසා දුකක ඉඳලා සැපවත් භාවයකටපත් වෙච්ච මුළු ලෝකයා විසින්ම පිළිකුල් කරපු අයින් කරපු සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියෙක් වෙන අයට මේ ධර්මයේ තුලින් සැනසෙල්ලක් ලැබුණා නම් සුනීත සෝපාක වගේ හීන කුලී පුදුම අයට මේ ධර්මය නිසා මරණය පස්සේ මෙලොවම වන්දනීය තත්වයටපත් වුණා නම් සියලුම සතර දුකින් ඈතර කරගෙන තත්වයටපත් වුණා නම් අනේ ඒ බඳු ස්වභාවයටපත් කරවුපත් වෙන මේ ධර්මයේ ආශ්චර්ය අනේ බඳු ධර්මයට මාගේ নমස්කාරය වේවා කියලා එහෙම ධර්මයේ ಗುಣ හිතන්න අර වචන වාක්‍යය තේරුම් ගන්න ධම්මානුසති භාවනාව කියලා කියන ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව Tamanට ඇති වෙන්න ඕනේ. ධර්මය කියන එක ඇරෙන්න වෙන පිහිටක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන එක හොඳට සිහි කරනකොට සිහි කරනකොට සිහි කරනකොට අතීතයේ යම් කිසි කෙනෙක් සසරෙන් එතර වුණා නම් මේ සද්ධර්මයම පහුර කරගෙන මේ එකම තොටුපොළ මේ එකම නැවින්ම එතර වුණා මිසක වෙන යන්න තැනක් තිබුණේ අනාගතයේ කෙනෙක් එතර වෙනවා නම් මේ සද්ධර්මයෙන් මේ තොටුපොළෙන් මේ පහුරෙන්ම එතර වෙනවා මිසක වෙන කෙනෙක් වෙන තැනක් නැහැ අද යම් කිසි කෙනෙක් ඈතර වෙනවා නම් මේ තොටුපොළෙන්ම මේ නැවෙන්ම මේ පහුරෙන්ම ඈතර වෙනවා මිසක වෙනනම් තැනක් නැහැ කියලා එයාට මෙහෙම මෙනෙහි කරනවන මෙනෙහි කරන සද්ධාව දැස ගන්න ඕනේ ධර්මයේ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ යන්න කියන තැනට. අන්න ඒ විදිහේ ධම්මනුස්ති භාවනාව වඩන්න. දැන් මම අර ඉස්සෙල්ලා ධර්මයේ තියෙන දෙලෙන් දෙන්න අර්ථ ටික කිව්වේ ඒවා ගේ අර්ථ දැනගන්න. ඒවා අර්ථ තියාගන්න ඕනේ. සුවක්ඛාතෝ කියන්නේ ඇයි මෙන්න මේකයි ඈ සම්දිත්තිකයි කියන්නේ මේකයි අකාලිකයි කියලා කියන්නේ මේකයි කියලා කියන්නේ ඒ ටිකේ විතරක් අපි මෙහෙම හිතාගෙන හිටියට ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවන්ත චරිතයක් ගොඩනගන්නේ පොතක් කියවනවා වගේ නමුත් ධම්මානුසති භාවනාව කියලා කියන්නේ අර මං කිය සුප්පබුද්ධා පබුච්ඡන්ති සදා ගෞතම ශාවකා යේ සම්දිවාච රච්චෝච නිච්ඡන් ධම්මගත සති කියනකොට යම් කිසි කෙනෙකුට නිතරම ධර්මය ආරම්භ පවතින සිහියක් වෙන මේ ගෝතම ශ්‍රාවකයේ සෝසේ නිදාගෙන සෝසේ අවදි වෙනවා කියන තැනට එන්නේ හිත ප්‍රබෝධයෙන් තියෙන හිත සතුටින් තියෙන කෙනාට. එහෙම හිත ප්‍රබෝධමත් වෙන්නේ හිත සතුටු වෙන්නේ ඒ ශ්‍රද්ධාව ඇති වෙනකොට. ඒ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට මෙනෙහි කරන්න ඕනේ අපි. ඒ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ අර පොතේ තියෙන විදිහට ඒ වචනවල තියෙන වාක්‍ය ටික හිතුවා කියලා ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වෙන විදිහට ධර්මය අපි ගන්න ඕනේ. ආයි බොරුවක් නෙමෙයි කරන ධර්මයේ ಗುಣ හිතන්නේ. ධර්මයක තියෙන ಗುಣ. ආයි වංක කමක් නෙමෙයි බොරුවක් නෙමෙයි ධර්මයේ තියෙන ඒකාන්තයෙන් සත්භාවය නිසා, ಗುಣ භාවය නිසාම සුප්‍රබුද්ධ වගේ කුෂ්ඨ රෝගී සුවයටපත් වුණා. ඒ වගේම ඒ නිසාම පටාචාරාව කිසා ගෝතම වගේ අය දුකෙන් මිදුණා. ඒ වගේ ඒ ධර්මයේ තියෙන ಗುಣ නිසාම සුනීත සෝපාක වගේ කුල සමාජයේ වෙන් කළා කොම් කළා අයින් කරපු අසුචි කඳන් අදින තත්ත්වයට පත් කළා අයින් කරපු අය මහා උත්මේ බවට මේ ජීවිතේ පත් වුණා ජරා මරණයෙන් මිදුණා කාගේ ශක්තියකින්ද මේ සද්ධර්මයේ බලයෙන් මේ සද්ධර්මයේ ඒ එච්චරම ශ්‍රේෂ්ඨයි ඊට පස්සේ ලෝකේ යම්කිසි ඒ කාම වස්තුන් දිහා බලනකොට මහත් මහත් ධන ඇති පින් ඇති ওই මෙන්ඩක ජෝතිය වගේ සිතානෝ ගත්තන ඒව ඒ අය ඒබඳු ආත්ම භාගයක් ලැබුවේද මෙබඳු ධනයකින් ධර්මයකින් තියෙන ආනිසංස හැටියට තමයි ඈ මෙබඳු ධමයක් නිසාමයි මොකද මේ සද්ධර්මයෙන්ම හැම කුසල ධර්මයක්ම උපද්දන්නේ ඊට පස්සේ යම් කිසි කෙනෙක් ඈ බුද්ධෝතු බුද්ධ භාවය බුදුරජාණන් වහන්සේද බුද්ධත්වයටපත් උනේ මේ ධර්මය නිසා නේද? අනේ තුන් ලෝකයක් සනසා වදාළ තුන් ලෝකයට අග්‍ර බුදුහාමුදුරුවෝ තමන්ගේ ගුරුන් වහන්සේ කොට සැලකුවා නම් මේ ධර්මය. අනේ බඳු උතුම් ගුණයකින් යුක්තයි නේද මේ සද්ධර්මය කියලා ධර්මයේ ගුණ සිහි කරන්න ඕනේ. ඈ ධර්මයේ ගුණ සිහි කරනකොට සිහි කරනකොට ඒ කියන්නේ ඒකට අපිට කියන්න ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ කාලේ දුකටපත් වෙලා දුක ජීවිතයේ වෙලා අඬපු විලාප දීපු චරිත සිහි කළා ඒ අය මේ ධර්ම නිසා සුවපත් වෙච්ච හැටි අපිට සිහි කරන්න පුළුවන් මේ ධර්මයේ තියෙන වටිනාකම නිසා මේ අය සුවපත් වුණා කියලා යහපතේ ඉඳලා යහපත ලබාගෙන යහපතටපත් වෙලා සතුටු වෙච්ච අය හිටියානම් ඒ යහපත ලැබුණු අය යහපත ලබාගත් අය සිහි කළා අනේ මෙබඳු යහපත ලැබුණේ මේ ධර්මය නිසායි කියලා. අයහපත අතහැරුණේ යහපත ලැබුණේ මෙන්න මේ සද්ධර්මය නිසායි කියලා හිතන්න පුළුවන්. අතීතයේ වශයෙන් උත් හිතන්න පුළුවන්. අනාගත වශයෙන් උත් හිතන්න පුළුවන්. වර්තමාන වශයෙන් උත් හිතන්න පුළුවන්. එහෙම ධර්ම ධම්මානුසුති භාවනාව කියලා කියන්නේ පුද්ගලය වශයෙන් හරි චරිත වශයෙන් හරි කතා වශයෙන් හරි අරගෙන ඒ පුද්ගලයන්ට ඒ චරිතයන්ට ඒ කතාවලට ධර්මය ආදේශ කරලා ඒ ධර්මයේ පිහිට ලැබීමෙන් ඒ පුද්ගලයා ඒ මිදුන හැටි දුකෙන් සුවපත් වෙච්ච හැටි ඒ චරිතයෙන් මිදුන හැටි අම්බපාලි වගේ ගණිකාව විතරන් ලෝකයේ අන්තිම නරකයි අසික්කිතයි අසම්මතයි කියලා අයින් කරලා ඉබඳු අය බව ශිෂ්ට බවට සම්පන්න බවට පත් වෙලා සසර දුකෙන් මිදෙන වගේ තත්වයකටපත් උනේ මේ ධර්ම නිසායි පුණා වගේ අන්තිම දුප්පත් අනුන්ගේ බැල මෙහෙවර කළ ජීවත් වෙන දාසියු මේ සූපත් භාවයටපත් උනේ මේ ධර්ම නිසායි කියලා ඊට පස්සේ තව Tamanට හිතන්න පුළුවන් ලෝකෙන් මැරෙන මිනිස්සු ඉන්නවා අන්තභාගය හැදිලා පිළිකා හැදිලා මැරෙන මිනිස්සු ඉන්නවා නම් අනේ නිබඳු මරණයෙන් මිදෙන්න තියෙන එකම පිහිට එකම සරණ මේ සද්ධර්මය විතරයි නේද කියලා හොඳට ඒ ධම්මනෝසිත භාවනාව පැය ගානක් වුණත් කරන්න පුළුවන් වෙන මුකුත් තුන්නේ සාසනෙන් දෙල්ලෙන්නේ නැති තැනට තමන්ව තියාගන්න පුළුවන් ධම්මනෝසිත භාවනාව හරියට කරනකොට අකුසල සිත් මාත්‍රයක් ඉපදෙනවා එක හිතන්නේවත් නැති වෙන විදිහට කරන්න පුළුවන් එක දිගට මේක අර්ථය තමන් දක්ෂ වෙන්නට ඕනේ ඒ විදිහට හිතාගෙන හිතාගෙන හිතාගෙන ගියොත් අපි කියමු මහලු බව සිහි කරනවා ඔය මහලු මහලු මහලු මහලු අය සිහි කරලා ඒ රූප අනේ නිබඳු මහලු ස්වභාවයෙන් නිදුට තියෙන එකම පිහිට එකම සරණ එකම තොටුපොළ මේ සද්ධර්මය නේද කියලා සිහි කරනවා. ලෙඩ රෝග අරගෙන ලෙඩ රෝගවල ප්‍රභේද කොච්චර තියෙනවද? අංශභාග හැදෙනවා කියයි පිළිකා හැදෙනවා කියයි හොරි හැදෙනවා කියයි කුෂ්ඨ හැදෙනවා කියයි අතපය නැතිනවා කියයි අසංග වෙනවා කියයි මේ එකින් එක සිහි කරලා අරගෙන ඔක්කොම එකටත් ගත්ත හැටි එකින් එක සිහි කරලා මෙබඳු රෝගියකින් ඉන්න සත්‍යයන්ට මිදෙන්න තියෙන එකම පිට එකම සරල මෙන්න මේ ධර්ම නේද මේ මේ සද්ධර්මයේ නේද කියලා දුවට මෙනෙහි කරන්න පුළුවන් ඊට පස්සේ අප්පිය සංතයෝග දුක්ඛ පිය විප්‍රයෝග දුක්ඛ සිහි කරලා අප්පිය විප්‍රයෝග දුක්ඛ තමන්ගේ දරුවෝ මැරීම නිසා දෙමව්පියෝ අම්මලා අඬන හැටි සිහි කළා තාත්තලා අඬන හැටි සිහි කළා සහෝදරයෝ මැරීම නිසා සහෝදරියෝ අඬන හැටි සිහි කළා නිබඳු දුකින් මිදෙන්න තියෙන එකම පිහිට එකම සරණ එකම දුර්බල මේ සත්‍යය විතරයි නේද කියලා සිහි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට සිහි කරනකොට සිහි කරන සිහි කරනකොට තමන්ට මේ සද්ධර්මය තුළම හිත දැක ගන්නවා මේ සද්ධර්මයේ ಗುಣ ප්‍රකට වැටහෙන්න ගන්න මෙන්න මේ විදිහට මේ ධම්මානුසති භාවනාව කරන්නේ. ආරණ්‍යකට ගිහිල්ලා හිස් ගේකට ගිහිල්ලා සැලේකට ගිහිල්ලා සතුමිනෙත් හිත තියාගෙන මේ ඉස්තෙල්ලාම සම්දිත්තික සුවක්ඝාතු සම්දිත්තිකෝ අකාලිකේ පසුකෝපනයික පච්චත්තං වේදබ්බෝ කියන මේ ගාතවලින් කියන වචන වාර්තෙන් හැඟවෙන ගුණයක් Tamanට හැකි පමණකින් ටික ටික මෙනෙහි කරගන්න උත්සාහවත් වෙන්න. මේවා තියෙන විස්තර පොතේ තියෙන විදිහට ගියොත් Tamanට භාවනාවක් වෙන්නේ නැහැ ඉගෙනුමක් විතරයි වෙන්නේ. නමුත් Taman භාවනා කරනවා කියන්නේ නීවරණ ධර්ම දුරු වෙන්නත් ඕනේ, කෙලෙස් ස්වභාවයන් අඩු වෙන්න ඕනේ, ශ්‍රද්ධාවාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඕනේ. ඒ ටික ඔක්කොම වෙන විදිහට කමඨාන වඩන්න ඒ වඩන ක්‍රමය තමයි අර විදිහට එහෙම හිත තබාගෙන ධර්මයේ ಗುಣ සිහි කරනවා. ධම්මානුසති භාවනාවට කරන්නේ මොකද්ද? ධර්මයේ ಗುಣ ගැන පැහැදෙනවා කියලා කියන්නේ ධර්මයේ ಗುಣ හිතනවා ධර්මයේ ಗುಣ හිතනකොට ධර්මයෙන් කළ සේවාව බලන්න ඕනේ අපි ඈ දුකටපත් වෙලා ඉන්න අය දුකෙන් මිදෙන්න කළ සේවාව සැපයටපත් වෙන්න කරපු සේවාව මේ වගේ කරපු ධර්මයේ තියෙන සේවාවල් දිහා බලලා තමයි ධර්මයේ තියෙන වටිනාකම අපිට බලන්ද මනින්ද වෙන්නේ. දැන් අපි කියමු යම් කිසිතැනක ඉස්කෝලයක් හරි හොඳයිද කියලා බලන්න ගොඩනැගිලි තිබුණු කොමනකින්ද මේ ඉතින් පාස් වෙච්ච ශිෂ්‍ය ප්‍රමාණය බලලා මෙච්චර ශිෂ්‍ය ප්‍රමාණයක් පාස් වුණාම මේ ඉස්කෝලේ හොඳයි. එහෙනම් නැත්තම් මේ මිනිස්සු මිනිස්සු දිහා බලලා පුටු දෙස් දිහා බලලා මේ ඉස්කෝලේ හොඳයි මේ ආයතන හොඳයි කියන්න බෑනේ. ඒ වගේ මේ ධර්මයෙන් පිළිත ලැබුකෝ සරණ ලැබුකෝ දුකෙන් මිදිච්ච සරණට පැමිණිච්ච අය බලලා බලලා සිහි කළා සිහි කළා අන්න එහෙම යා ස්ථාවරපොත්ත මේ කාන්තේ මේ ධම. අන්න ඒබඳු කෙනාට තේරෙනවා මේ චරිතයේ කතා දිහා බලනකොට ඉබේම අර වචන වලින් කියපු ಗುಣ ටික සුවක්හතයි භගවතුන් දන්නා. බුදුරජාණන් වහන්සේ මේ ධහම මනාකොට දේශනා කරලා තිබුණු නිසාමයි කිසා භූත මේ වගේ ඒ දුකින් මිදුනේ. ඈ එතකොට අනිත් අසරණ පුද්ගල දුකින් මිදුනේ. කෙනෙක් සපවත් භාවයට පත් උනේ කියන ටික මේකේ තියෙනවා. මෙන්න මේ විදිහට ධම්මානුසුති භාවනාව වඩන්න ඕනේ හැටි ඔන්න ඔය විදිහටයි කරන්නේ. ඒ රණේ දෙකීපුද? ආන් එහෙම ඒ ওই ක්‍රම ටික ඉගෙන ගන්න. අර කාරණා හයත් වෙනම ඉගෙන ගන්න ඊට අමතරව භාවනාවක් හැටියට කරනවා නම් ධම්මානුසති භාවනාව ඔන්න ওই විදිහටයි කරන්න ඕනේ. අර විදිහට කරනවා මේ විදිහට කළාමයි ඉගෙන ගන්න. බුද්ධානුසති භාවනාව වගේම ධම්මානුසති භාවනාව වඩන්නේ ඔන්න ඔය විදිහට. එහෙම නැත්නම් හැමදාම අපිට අමුතුවෙන් අපේ විශේෂණයක් වෙන්නේ අපි කියන සුවක්ඛාතෝ භගවත ධම්මෝ සුවක්ඛාතයි කියන්නේ මුල යහපත් මත යහපත් කෙලවර යහපත් මුල යහපත් කියලා කියන්නේ සීලය සීලය කියලා කියන්නේ පංචිල් අටසිල් දසසිල් කිව්වහම අපි ඉගෙනුමකට යයි මුල යහපත් කියන්නේ මොකද සීලය සීලය කියන්නේ මොකක්ද දැන් ඉතින් සීලේ සීලය කියලා කියන්නේ පංචිල් තියෙනවා අට සිල් තියෙනවා එතකොට උපසම්පදා සිල් තියෙනවා ප්‍රාථමික සංවර සිල් තියෙනවා කුඩා සිල් තියෙනවා මධ්‍යම සිල් තියෙනවා ඊට පස්සේ ප්‍රාථමික සංවර සිල් කියන්නේ මොනවද ඒවා ඉගෙන ගන්න ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගහම අපිට අර ධර්මයෙන් ඇති වෙන ශ්‍රද්ධාවකින් දහම් මනසකාරයක් යනවා කුසලයක් වෙනවා නමුත් චිත්ත සමතයක් ඇති වෙන ධම්මානුස්සති භාවනාව වුණා නෙමෙයි. එතකොට පරියප්ති ඉගෙන ගැනීමකුයි වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාව ඇති වෙන කමඨහනක් වඩනවා කියන කාරණාවෙදී අර විදියට වෙනවා. තේරෙන්නේ? ඊට පස්සේ මම අර තව ටිකක් කතා කරන්න හිතේ දැන් මේ භාවනා කරනකොට දැන් මේ විදර්ශනා කරන පැත්තේදී මෙතෙන්දී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ දහමේදී අපි කිව්ව දැන් සමත කමඨහනක් අපි ගත්තේ මොකටද සමත කමඨහනක් හැම වෙලේම සීලයේ තියෙන හිත සමාධි කරගන්න සමත කමඨහනක් අපි ඉගෙන ගන්න මොකටද හිත එක්තෙන් කරන්ද හිත තැම්පත් කරන හිත නතර කරගන්න හිත එක්තෙන් කරගෙන තැම්පත් කරන නතර කරගන්න මොකටද ඇත්ත ඇති හැටි දකින්න විදර්ශනා එතකොට ඒ ඇත්ත ඇති හැටි දකින්න විදර්ශනා කරනවා කියවහම මට ඕන ඕන විදිහට කරන්න බෑ. අපි අද වර්තමානයේ කරනවා නම් කෙනා කෙනාට ඕන ඕන විදිහට හරවලා තියෙනවා නම් නමුත් එහෙම එකක් නෑ මේ සාසනයේ. ඒ කියන්නේ ලෝකයේ ඇත්තක් කියලා එකක් තියෙනවා. යතහ භූත ස්වභාවයක් තියෙනවා. කියන්නේ විදර්ශනා කියලා නැත්නම් සත්‍ධර්මය කියලා මොනවා හරි දෙයක් කියන්න අයිතියක් නැහැ මොනවා හරි දෙයක් කියන නෙමෙයි වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇතකමලිත් නැතිකල්ලි ලෝකයේ පවතින ඇත්තක් කියනවා ලෝකයේ පවතින ඇත්තක් කියනවා ඔබට කියනවා යථා භූත ස්වභාවය කියලා ඇත්ත ඇතිහැටි පවතින ස්වභාවය ඒ ඇත්ත ඇතිහැටි පවතින ලෝකයේ ඇත්ත ලෝකිත ගහිනවා ලෝකය කියනකොට මේ පංච උපාදානස්කන්ධ ලෝක, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ තුන් ලෝකය. ලෝකයට ඇත්ත ගහිලා තියෙන මොකක්ද ඇත්ත? ලෝකේ පවතින තැන ඇත්ත. යම් ලෝකය කියලා පවතින තැනක පවතින යතහ භූත ස්වභාවයක් ඇත්ත ඇති හැටි පවතින තැනක් තියෙනවා. මෙන්න මේ යතහ භූත ස්වභාවය ගහිලා තියෙනවා. ඒක ලෝකෙට තේරෙන්නේ. විදර්ශනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි ලෝකයා තුල ඉඳගෙන ලෝකෙට තේරුණු ක්‍රමයට බලන්නේ නැතුව අර යථා භූත ක්‍රමයට බලන එකයි. ඇත්ත ඇති හැටි පවතින ක්‍රමයක් තියෙනවා. අපි කියමුකෝ දැන් ඈත වෙලක අපිට හම්බේ කිනිතරක මිනිහෙක් වගේ පේනවා. දැන් අපි ඉන්න තැනට පේන්නේ මිනිස්සෙක්. එතකොට අපි නොදැස්ස අපි නොදැන්න අපට නොපෙනෙන ඒ ඇත්තක් කියනවා ඒක. දැන් අපි හැමදාම ඉපදුනේ මිනිස්සෙක්ම යතර ඉන්නේ කියලා. තේන්නේත් මිනිස්සෙක්. මිනිස්සෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. මිනිස්සෙක්ම පෙනෙන, මිනිස්සෙක්ම පෙනෙන විදිහට ජීවත් වෙන මිනිස්සෙක්ම ඉන්නවා කියන හැඟීමෙන් ඉන්නවා අපි. අපි මෙහෙම හිතාගෙන හිටියට අපිට තේන දේකුත් පවතින ඇත්තකුත් දෙකක් තියෙනවා. දැන් අපි ඒ ලෝකේ කාටවත් පේන්නේ නැහැ. මිනිස්සෙක්ම ඇයි ඉන්නේ කියන තැනින්මයි ජීවත් වෙන්නේ. මේ උපන්නේ මිනිස්සෙක්ම යැත ඉන්නේ කියලායි පේන්නේ. ওই මට්ටමකම ඉඳලා මැරෙන්නේ. මේක තමයි ලෝකය. බුදුරජාණන් වහන්සේ කියන්නේ ওই ලෝකයා වගේම උපන්න. අර ඈත පේන මිනිස්සෙක්නේ කියනවා වගේ මට්ටමකම ඉපදිලා අර ඈත තියෙන්නේ මිනිස්සෙක්මනේ කියන මට්ටමේ ජීවත් වෙලා ඉන්නකොට ඉතින් බෝසතන හොඳට තේරුණා මෙතන මේ මිනිස්සෙක් ඉන්නවා කියන මට්ටම තමයි ඉපදුනේ ජීවත් වෙන්නේ ඒ මිනිස්යා නිසා රාගය ඇතිවෙනවා ද්වේෂය ඇතිවෙනවා මේ නොයේ ආධින ඇතිවෙන මේවා නිකට ක්‍රමයක් නැහැ මේක හොයන්න ඕනේ කියලා හිතාගෙන දැන් ඈතින් ඉඳලා පේන්නේ මිනිස්සු මම ගිහිල්ලා බලන්න ඕනේ මිනිස්යා කියන්නේ කියලා මිනිස්සෙක්ම කියන තැනින් මේ පෙන්නන මට්ටමේ ඉපදලා පෙන්නන මට්ටමේ ජීවත් වෙන තනියම. මේ මිනිස්සයා කියන එක ඇත්තම එකක්ද කියලා බලන්න. ඒ මේකට වෙන ඇත්තක් කියන්න බැයිද කියලා බලන්න තනියම හිතුවා. ළඟට යනවා වගේ වැඩක්. ගියාම තේරෙනවා පඹේ. පඹයා ඉන්න තැන පඹය බව නොදන්නාකම නිසා මේ මිනිස්සයා කියන අදහස තියෙන්නේ කියලා දැක්කා. ඒක නිසා නාපහව මිනිස්සු ඉන්න තැනට ආවා. දැන් ආවහම ඒ කියන්නේ බුදුලා. ඔව්. දැන් බුදුහමෝ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් මිනිස්සු මෙහෙම බලනකොට මිනිස්සයා වගේ තේන්නේ. නමුත් එතන තියෙන භවය කියලා දන්නවා. මිනිස්සු දැන් මෙහි ඉඳන් අර මිනිස්සෙක් ඉන්න ඔය මිනිස්සයා මරණයෙන් පස්සේ උපදින. ඔය මිනිස්සයා මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ. උපදින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කියලා තරක කරනකොට බුදුහාමුදුරන් තේරෙනවා මේ ඔක්කොම මිනිසුන්ගේ විහිළු. ඈ ඇයි දැන් මෙතන තියෙන දේ දන්නවද? නමුත් කිව්වොත් ඔතන මිනිස්සෙක් නෑ උතන ඉන්නේ පඳේ කියලා. බුදුහාමුදුරනේ බණ. ඇයි මේ මිනිස්සයා කියන දෙන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී උපායක් දෙනවා. උපාය තමයි මොකද්ද? ඔය මිනිස් අර මිනිස්සයා ගැන අහනකොට මිනිස්සයා සැර කෙනෙක්ද කියලා අහනකොට එහෙම අහන්නත් පුළුවන්. මිනිස්සයා සැර නැද්ද එහෙම අහන්නත් පුළුවන්. මිනිස්සයා මේ මරණයෙන් පස්සේ උපදී එහෙම අහන්නත් දෙන්නේ උපදින්නේ නැද්ද එහෙම අහන්නත් දෙන්නේ මනුස්සයා මරණයෙන් පස්සේ උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් එහෙම අහන්නත් දෙන්නේ මනුස්සයා උපදින්නේ නැහැ නැති නේ එහෙම අහන්නත් දෙන්නේ ඇයි දැන් බුදුහාමන් තේරුණේ පම්බේයා ඉන්න තැන මිනිස්සෙක් කියන අදහස ඇතුව අහන ප්‍රශ්න ටිකම වැරදින්නේ ඉතින් දැන් මනු අර මිනිස්සයා මරණයෙන් පස්සේ උපදීද කියලා අහනකොට එහෙම අහන්න පුළුවන් උත්තර දෙන්නේ නැහැ මරණ මරණ පස්සේ උපදීද කියලා හෙව්වොත් අර මිනිසයා මරණ පස්සේ උපදීද කියලා හෙව්වොත් නෑ කිව්වේ. ඒත් මෙයා මිනිසයා කියන අදහස අනුමත කළා වෙනවනේ. තේරෙනවද? මම කියනවා අහන අර මිනිසයා මරණ පස්සේ උපදීද? ඔව් කිව්වත් නෑ කිව්වත් මිනිසයා කියන අදහස අනුමත කළා වෙනවා. ඒ හින්දා එහෙම අහන්න පුදුසු. මිනිස්සෙක් ඉන්නවද කියන වචනෙන් අහන්න පුදුසු නෑ. මිනිසයා මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද කියලා හෙව්වොත් එහෙම අහන්න පුළුවන්. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්. එහෙම අහන්න පුළුවන්. මොකද මේ උත්තර දෙන දෙනෙක්ට එහෙම අහන්න සුදුසු නැහැ කියන්නේ. එහෙනම් මේ මෙන්න මේ පාර තියෙන මේ පාරේ ළඟට ගිහිල්ලා එන්නකො මම ඒකට උත්තර දෙන්න. කියන එක පාරට. ළඟට යනකොට එයාට තියෙන කම්බල. එතකොට එයාට තේරෙනවා උලියට ගහගෙන මේ අහ ප්‍රශ්න අහපු එක. පබ්බයා ඉන්න තැන මිනිස්සයා මරණයෙන් පස්සේ උපදීද නැද්ද කියලා අහපු එක වැරදින්නේ. බැරිලා උත්තර දුන්නා උත්තර දුන්න කෙනාටම වරදී. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා කියන්නේ මේ ලෝකේ ස්කන්ධ ධාතු ආයතන මට්ටමින් පවතින අනාත්ම ධර්මතාවයක් වෙන ඕක අවබෝධ කරගන්න. දැන් අපිට මේ සත්‍ය පුද්ගලය වෙලා තමයි පේන්නේ. දැන් අපි අහන සත්‍ය මරණ මත උපදීද බුදුහාමුදුරුවෝ එහෙම සුදුසු නෑ. උපදින්නේ නැද්ද? අහන්න පුළුවන්. සත්‍ය මරණපත උපදින්න පුළුවන් නැත්නම් ඉන්න පුළුවන් එහෙම තහන්න පුළුවන්. උපදින්නේ නැහැ නැත්නම් එහෙම තහන්න පුළුවන්. හතර වහන්සේ මේ කියන්නේ උපදිනද කියනකොට මේක ප්‍රතික්ෂේප කරනවා. නැද්ද කියලා අහනවා ඒක ප්‍රතික්ෂේප කරනවා. උපදිනවද නැද්ද කියලා අහනවා ඒක ප්‍රතික්ෂේප කරනවා. උපදින්නේ නැහැ නැත්නම් නැද්ද කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ ඔතන ස්කන්ධ ටිකක් තියෙන පුද්ගලයෙක් නැහැ කියන්නේ නැහැ. ධර්මයේ දේශනා කරනවා. ක්‍රමයේ පෙන්වන මාර්ගයේ පෙන්වන සම්මාදිට සම්මා සංකප්ප. මේ ඇත්ත ඇති හැටි දකින්නකො මම ඔකට උත්තර දෙන්න ඕනේ ඔයාම බලන්නකො කියලා කන්නාඩියක් ඒ වගේ ඊට පස්සේ මේ විදර්ශනාව කියලා කියන්නේ අන්නේ බලන්න ක්‍රමය. සත්‍යය ඉන්නවද පුද්ගලයෙක් ඉන්නවද සත්‍යය නැද්ද පුද්ගලයෙක් නැද්ද කියලා කතා කරන ලෝකයට විදර්ශනා කියලා කිව්වේ ඇත්ත ඇති හැටි බලන්න ක්‍රමය. එතකොට ඒක අපි කාටවත් ඕනේ ඕන විදිහට කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ බලන්න ඕනේ ක්‍රමයක් පෙන්නලා තියෙනවා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සම්පදාය වශයෙන්. ඒකෝ දැන් මේ විදර්ශනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ලෝකයේ ලෝකයේ අපිට පෙනෙන දේට ඔබෙන් පවතින ඇත්ත ඇති හැටි සිහි කරන්න තියෙනවා. ලෝකේ අපිට පෙනෙන ඒත් ඇත්ත ඇටි ඇටි පවතින දේ තමයි අර මං කියේ අපිට පෙනෙන මට්ටම තමයි මේ ඇහැට රූපයක් වෙන්නේ. ඇහැට රූපයක් වෙනවා. කනට ශබ්දයක් ඇහෙනවා. නාසයට ගන්ධයක් දැනෙනවා. දිවට රසක් දැනෙනවා. කයට ස්පර්ශයක් දැන් හැම වෙලාවෙම විදර්ශනා කියලා කියන්නේ මේ ලෝකේ ඔබට යන නුවණක් ඇතුළේ ඉන්නේ. ඒ කියන්නේ ඇහෙන් යමක් බලනකොට තේන දෙයට ඔබෙන් නුවණ අරගෙන යනවා නම් ඒ හැම වෙලාවකම එයා විදර්ශනා නුවරකින් ඉන්නේ. කනට යම් ශබ්දයක් ඇහෙනවා නම් ඇහෙන ශබ්දයට සීමා නොවේ. එයින් ඔබට පවතින නුවණකින් ඉන්නවා නම් එයා විදර්ශනා නුවණකින් ඉන්නේ. මොකද මේ ලෝකය කියලා කියන්නේ මායාවේ ප්‍රදේශය. එහෙම නැත්නම් දාපි කියමුකෝ චතුරාර්ය සත්‍යයේදී තණ්හාව ඇති වෙන ක්‍රම වෙනවා. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව ඇති වෙන්නේ හෝ පවතින්නේහි. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවි සමාන නිවිස. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි. උපදින්නේ. පවතින්නේ එහි පවතින්නේ. එතකොට මොකද්ද ලෝකයේ ප්‍රිය මధుර කියලා? කිසි ලෝකයේ ප්‍රිය රූපන් ධාතු රූප. චක්කු ලෝකයේ ප්‍රිය රූපන් ධාතු රූප. හිතක කන උපජන උපදේ. ඇහැ ලෝකයේ ප්‍රියයි මధుරයි තණ්හාව උපදින හෝ පවතින ඇහැට. රූපය. චක්කු විඥාන. ওই වගේ කාරණා 60ක් තියෙනවා. ඇහැ මුල් කරගෙන කාරණා 10ක් තියෙනවා. කන මුල් කරගෙන කාරණා 10ක්. අපි කියමු ඔබ පාඩම් කරගන්න හරි පහසුයි. හයේ හයේ ඒව 10ක් තියෙනවා. හයේ ඒව 10ක් කියන්නේ 10යි. ඒකම 10යි වගේ. ඔකේ 10යි. 10යි වගේ 10යි වගේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියලා ආධ්‍යාත්මික ආයතන හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන හයයි. මොන හයේලා දෙන්නේ? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයයි. ඔන්න එතකොට හයේලා තියෙනවා. චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ජීව සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කියලා ස්පර්ශ අයයි එතන හයව හතර. ඊට පස්සේ චක්කු සම්පස්ජා වේදනා, සෝත සම්පස්ජා වේදනා, ධාන සම්පස්ජා වේදනා, ජීව සම්පස්ජා වේදනා, කාය සම්පස්ජා වේදනා, මන සම්පස්ජා වේදනා කියලා හය. ඒකද කියන්නේ? නෑ නෑ. පහ. හයව පහ. ඊට පස්සේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොත්බ්බ සංඥා, ධම්ම සංඥා. ඒක හයව හයයි. ඊට පස්සේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. හරිද? ඊට පස්සේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම. ඊට පස්සේ රූප විතක්කෝ, ශබ්ද විතක්කෝ, ගන්ධ විතක්කෝ, රස විතක්කෝ, පොට්ටබ්බ විතක්කෝ ධම්ම. ඊට හතර. හතර. ඊට පස්සේ රූප විචාරෝ, ශබ්ද විචාරෝ, ගන්ධ විචාරෝ, රස විචාරෝ, පොට්ටබ්බ විචාරෝ ධම්ම විචාරෝ. එතකොට ඇට. දැන් හයේ ගහේ තිබුණ ගහේ වහේ තිබුණ. දෙකම දෙකයි. ඔන්න ඔය අපි කියන්නේ එක ආයතනයක් මුල් කරගෙන 6ක් 10ක් ඇහැ චක්කු ద్వාරයේ මුල් කරගෙන ඇහැයි ඇහැ ගත්තොත් ආධ්‍යාත්මික ආයතන හයේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන හයේ ඇහැ ගන්න. බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒවායින් බාහිර ආයතනයෙන් රූපේ ගන්න. විඥාන හයේ චක්කු විඥානය. උත්පර්හයෙන් චක්කු සංපස්සේ ගන්න. වේදනා හයෙන් චක්කු සංපස්සේ වේදනාව ගන්න. සංඥා හයෙන් රූප සංඥාව ගන්න. සංජේතන හයෙන් රූප සංජේතනාව ගන්න. සන්නායෙන් රූප ගන්නව ගන්නවා. විතක්කයෙන් රූප විතක්කේ ගන්නවා. විචාරහයෙන් රූප විචාරේ ගන්නවා. දැන් ඔන්න චක්කුම් පරිච්ඡ රූපේච උපදී චක්කු විඥාන තින්නම් සංගත පසු පසපච්චය වේදනා වේදනා යම් වේදිත සංසංජාන සංසංජාන සංවිතකේ යම් විතක්කේටි සම්පපදින්නත යම විතර්කේන කරනයිද ඒ තණ්හා ඇති කරයි යම තණ්හා ඇති කරයිද ඒ විතක්කය ඒ විචාරය ඒ ත්‍රි කරයි ඒ ඇහැසෙන්නේ ඒකෙන් ඇහැයි රූපයයි චක්කුඤ්ඤය තුන්දෙනාගේ එකතු ස්පර්ශය ස්පර්ශ වුණාම මේ අරමුණ විදිනවා විදින අරමුණ හඳුනනවා හඳුනන අරමුණට හිතනවා හිතන අරමුණේ සංහාව ඇති කරනවා සංහාව ඇති කරගත්ත අරමුණ හිතෙන් හිතනවා හිතන එකම හොයන්නේ මේ ඇහෙන් පේන දේ අරමුණේ සංහාව ඇති කරනවා ආපහු හොයන එක ගැනයි කියන්නේ ලෝකෙ කියන්නේ ඇහෙන් යමක් ගන්නවා ඒක දකිනවා ඒකට සංහාව ඇති කරගන්නවා ඒක සිහි කරනවා ඒක හොයනවා ආයෙත් හොයනකොට හම්බ වෙනවා හම්බ වෙන එකට තණ්හාව ඇති කරගන්නවා තණ්හාව ඇති කරනකොට ආපහු ඒක සිහි කරනවා ආයෙත් හොයනවා ඇහැ මුල් කරගෙන ක්‍රම අරමුණු 10ක් තිබුණොත් එක අරමුණක් තිබුණා කන නාසය දිව ශරීරයෙන් ආයතන හයෙන්න දකින අහන දකින්නවා අහනවා දැනෙනවා ඒවට ඒව හඳුන ගන්නවා ඒවට හිතනවා තණ්හාව ඇති කරනවා ඒව සිහි කරනවා ඒව හොයනකොට ඔන්න ලෝකෙ හැදිලා ඉදීම. දැන් මේ ආයතන ටිකේම අරබය හඳුනාගෙන හිතලා ඒවට තණ්හා ඇති කරගෙන ඒකම සීතල ඒවම ඔය ඔය ඉන්නේ. ලෝකෙ කියන්නේ ඔක. දැන් ඉතින් ආවරණයක් තුල ඉන්නේ. ඇහැට පේන රූපේම ආවරණය කරගෙන රූපේ මොකද යන්නේ? ඇයි විචක්ක ਵਿਚාර කියන්නේ මොකද රූප විචක්ක රූප විචාර. මෙයා ඇහැ මුල් කරගෙන විචක්ක ගන්න තියෙන විචාරන්න තියෙන්නේ මොකක්ද? රූපය. Taman දන්නා වූ දෙයක් ඇරෙන්න හිතන්න සිහි කරන්න වෙන දෙයක් නෑ ඇහැ මුල් කරගෙන එයාට ඇහැ නිසා රූපේ නිසා චක්කු ඥාන නිසා ස්පර්ශයක් වුණා ස්පර්ශයේ විච්ඡේදී ගින්දා ඒක දිගට හැඳුනුවා හඳුනුපු එකට ආ මෙච්ච කියලා හිතුවා හිතුවාම මෙච්ච හොඳයි කියලා අදහසක් ආවා ඊට පස්සේ හොඳ වූ මෙච්ච ගැන හිතෙන් හිතනවා ආ හොයාගෙන යනවා කොහොම හොම හොම හොම ඇහැ මුල් කරගෙන කාරණා 50 100ක් තිබුණා කනමුල් කරගෙන 50 100ක් තිබුණා. 50 කියන්නේ සාගරේ වගේ ඈමුල් කරගෙන. හිතන්නකො මෙහෙට ඉන්නවා ඇති. වෙනම යන්ත්‍රයක් හැදෙන්නේ නැද්ද බලන්නකො. මේ හැදලා තියෙන යන්ත්‍රේ පුදුමයක් නෙවෙයි. ආය හිතන්න පුද්ගලයෙක්ම කියලා හිතන විදිහට හැදලා තියෙන ඔන්න ඔය ටිකක්. චක්‍රය. ඒ නෑ. ඉතින් මේ ඒකයි යමක ලෝකේ ප්‍රියයි නම් මధుරයි තණ්හාව උපදින හොත් මෙන්න මේ කාරණා 60 ඇතුළේ තමයි මේ තණ්හාව කියන්නේ තියෙන්නේ තණ්හාව කියන්නේ ඇති වෙන්න ඇහැ රූප චක්කු විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන ටික ඔක්කොම යෙදිලා තණ්හාව ඇති වුණා ඒ තණ්හා කලේ මොකටද අර ටික ඔක්කොම නියෝජනය කරලා පෙවුණු රූපෙට ඒ තණ්හාව නිසා කරන්නේ ආයේ අර ටිකම සිහි කරන එක අර ඇහැයි අර රූපයයි අර හිතයි අර ස්පර්ශයයි වේදනාවයි හඳුනක එකයි හිතක එකයි ටික මේ සංහාව වේදනටි ඒකම සිහි කරගෙන ඒවම හොයනවා ඇහැම හොයනවා රූපම හොයනවා විඥානෙම හොයනවා උපද්දන්නේ ඕවම උපදිනවා සංහාව වුණාම ඒක වෙන මොකුත් නැහැ මේ රූපේ නිසායි රූපේ බලාගෙන සංහාව ඇති වෙන්නේ සංහාවෙන් රූප විතක්කෝ රූප විතක්කෝ රූපේම විතක්කෝ රූපේම හොයනවා ආයෙත් රූපේ හොයනකොට අරූපයක් හම්බ වෙයිද? නිවනක් හම්බ වෙයිද? නෑ. හම්බ වෙන්නේ රූපේ. රූපේම හම්බ වෙනවා. ආයෙත් හම්බෙච්ච රූපෙටම තණ්හාව. ආයෙ තණ්හා කරන රූපෙම දී කරන රූපෙම හොයන. ආයෙ හොයනකොට රූප හොයනකොට රූපම හම්බ වෙනවා. රූප හම්බ වෙනකොට මේ චක්‍රෙන්න සංසාර චක්‍රය කියන්නේ. තප. ඔන්න ඔය ඇහැ මුල් කරගෙන ওই ටික යනවා. කන මුල් කරගෙන ඔය ශබ්දේ මුල් කරගෙන ඔය ගන්ධේ මුල් කරගෙන මේ මේ කාරණා 60 තමයි ලෝකෙ කියලා කියන්නේ පැවැත්ම කියලා කියන්නේ අපි සත්පුද්ගල භාවය ඇති කරගෙන යන තියෙන කාරණා ටික ඔය එතකොට මෙන්න මේ ටික ඇතුලේ තමයි ලෝකෙ තියෙන්නේ විදර්ශනා කරනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මෙන්න මේ කාරණා 60 දකින්නවා නම් කෙනෙක් පුද්ගලයා කියලා කියනවා නම් පුද්ගලයා කියන තැන මෙන්න මේ ධර්මතා 60ක් තියෙනවා. ওই ධර්මතා 60 පුද්ගලයා කවුද? ඇහැ හොඳට විමර්ශනය කළා කළා කළා කළා බලනවා. ඇහැ කියන එකත් අනාත්මයි. මන බුන ආහාරයෙන් හැදුණු රූපය කියන එක හොඳට තේරෙනවා. සතරක මහ භූත, ජගමන්ත මහ භූතන උපාදායයි. සතර මහා ධාතුව නිසාත වෙනවා මිසක එහෙම එකක් කියනවා නේ. මිරිඟුව නිසා ජලය වගේ පේනවා. නමුත් ජලය තියෙනවන්නේ සතර මහා ධාතුව නිසා මෙහෙම හැඩයක් තියෙනවා. නමුත් එහෙම දෙයක් තියෙනව නේ. රූපය කියන්නේ එහෙම තමයි. පේනවා. සතර මහා ධාතුව නිසා පේනවා. නමුත් එහෙම කියනවා නේ. පේන දේ තියෙනවා. ඊට පස්සේ විඥානය කියන්නේ දැනගැනීම මාත්‍රය. ස්පර්ශය කියන්නේ ගැටීම මාත්‍ර, වේදනාව කියන්නේ විඳින මාත්‍ර. සංඥාව කියන්නේ හැඳිනීම් ස්වභාවය. සංකාරයේ කියන්නේ චේතනාව ප්‍රඥාත්ය කියන්නේ හිතනවා කියන්නේ හිතින් මාත්‍රයක්. ඊට පස්සේ මේ ටික පිළිසඳ නොදන්න කමන දෙයක් තමයි. ඒ කියන්නේ මේ කාරණා 60 නොදන්නකොට දැන් මේ යමක් පෙනෙනවා පෙනෙන දේට තණ්හාව ඇති වෙනවා තණ්හාව ඇති වෙන දේම සිහි කරනවා හොයනවා කියලා දන්නේ නැති වුණාම අපිට හිතෙන්නේ මම පුද්ගලයෙක්ව දැක්ක දැකපු එක මම දෙහි කරනවා වගේ තැනකින් ගැලපෙන්නේ. එතකොට විදර්ශනාව කියනකොට හැම වෙලාවෙම අපිට අහසු වෙන්න ඕනේ මෙන්න මේ ලෝකය උපදින පවතින තැන. දැන් ඔතනදී අපිට මෙහෙම රූපය හම්බ වෙනකොට හොඳට දකින්න ඇහැ තියෙනවා රූපේ තියෙනවා චක්කු විඥානේ තියෙනවා චක්කු සංපස්සේ තියෙනවා වේදනාව තියෙනවා සංඥාව තියෙනවා චේතනාව තියෙනවා මේ යමක් හොඳ නරක විනිශ්චය වෙනකොට මේ ටික ඔක්කොම යෙදিলা දැන් තියෙන්නේ. ඔව් පංචකේ ඔක්කොම ටික යෙදিলা තියෙන්නේ. එතකොට දැන් අපි මේ පෙනෙන දේ විදර්ශනා නොකළොත් ඇත්ත ඇති හැටි බලන්න නොගියන නොයන හැම මොහොතකම ඉබේම මේ රූප තණ්හාව කියන එක පවතිනවා නේද? ඉබේම රූප තණ්හාව කියන එක පවතින. අජ්ජෝසාය චිත්තති. අජ්ජෝසාය චිත්තති කියන්නේ බැසගෙන පවතින. මෙහෙම රූපයක් තියනවා කියලා ඉබේගෙන ඉන්න මට්ටමම තණ්හාව. ඒ කියන්නේ ඒකට බැසගෙන ඉන්නේ. අර අපි කිව්වේ කබලින්ක ආහාරයේ අත්ති රාගෝ අත්ති නන්දි අත්ති තණ්හා තත් අතිතත් විඥාන විරුල්ල පටිච්ච විරුල්ල. එහෙම වුණොත් විඥානයේ ගැඩුණේ වෙනවා පිහිටියා වෙනවා. එතකොට විදර්ශනා කරනවා කියලා කියන්නේ දැන් මෙහෙම පෙනෙන අරමුණේ පෙනෙන දේ තුල ඉන්නේ නැහැ හැම වෙලාවෙම. මේ පෙනෙනවා කියන ඇහැට පෙනෙන මට්ටම මෙහෙම බලාගන්න ඇහැ මුල් කරගෙන කරුණු 10ක් තමයි පවතින්නේ හෝ අවසන් මේ ඇහෙන් පෙනෙන දෙයක් ආරම්භය පෙනෙනවා පෙනෙන දෙයක හිතනවා පෙනෙන දෙයක් සිහි කරනවා කියන ටික ගත්තොත් ඔය ඔක්කොම ටික තියෙන්නේ ඔය කාරණා 10යි. වස්තුවක් පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා පෙනෙන දේ සිහි කරනවා කියලා යමෙක් කියයි කියන ටිකේ තියෙන ඔය කාරණා 10යි. සද්දයක් ඇහෙනවා ඇහෙන දෙයට හිතනවා හිතන දේ සිහි කරනවා තුනයි පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා සිහි කරනවා චේතේති මනසකාරය හිතනවා මෙනෙහි කරනවා අපිට මෙහෙම වස්තුවක් පෙනෙනවා පෙනෙන දේ අරඹය අපි හිතනවා මේ කොට්ටේ මේක පැදුර කියලා හිතන්න පුළුවන් එහෙම නැත්තම් පැත්තකට ගිහිල්ලා පෙනුණු දේ ගැන සිහි කරන්න පුළුවන්. එදා මට මෙහෙම කෙනෙක් හම්බුණා නේද? මෙහෙම දෙයක් හම්බුණා නේද කියලා. චේතේති කියනකොට හැම වෙලාවෙම ඇහැ ගල්වාගෙන, ඒ කියන්නේ ඇහෙන් රූපේ එල්බගෙන තමයි අපි හිතන්නේ. මනසකාරයේදී කියන්නේ ඒක හිතාගෙන නැවත නැවත කරනව නම් හෝ ඒ වස්තුව නැති වුණා. හිතෙන් මෙනෙහි කරනවා. දැන් මනසකාර වශයෙන් ගත්ත හැකි අතීත දේත් අනාගත දේත් වර්තමාන දේත් තුනක්. අපිට දැන් මේ ඇහැට මෙහෙම පේනවා නම් මේ පේන අවස්ථාව. මේක පංගහක් නේ කියලා හිතනවා මේක තමයි චේතනාව. හිතපු එකට නැවත නැවත හිතනවා මානසිකාරය. මානසිකාරයෙන් චේතේ කිව්වම පැදුර. මේ පැදුර හැදිලා තියෙන දැන් Taman හදපු ඒක චේතනාවයි මනෝ කර්ම රැකේතු දැන් පැදුර කියලා හිතුවට පස්සේ දැන් මනසට ආහාර දෙනවා. දැන් පැදුර අල්ලගෙන යන්න පුළුවන් එයාට. දැන් මානසිකාරය කියන්නේ දැන් මේ පැදුර මොනවාද? පැදුර හදලා තියෙන්නේ පන් වලින්. පන් කියන්නේ මේක තියෙන තුන් හිරියද ගල් හැදා ගල් හැ පන් වලින්. ගල් හැ කියන්නේ කුඹුරෝල හැදෙන දෙයක් නේ. ඕක ඉතින් ඒ තරම් ගණන්වත් නෑ. හැබැයි ඒ උනට හොඳ තායියයි. දැන් ඉතින් ඕන තරම් හිතන්න. ඔව් දැන් විචක්ක විචාර. ඒක තමයි මානසිකාරය. විචක්ක විචාර කියනකොට හැම වෙලාවෙම දැන් අපි නිකමද කිව්වොත් රූපය පේනවා කියන මට්ටම එනකොට පේනවා කියන මට්ටම චක්කු විඥාන මට්ටම. හිතනවා කියනකොට සම්තිරණ මට්ටම. සම්තිරණ චේතේත කියන මට්ටම. ඊට පස්සේ මානසිකාර කියලා කියන්නේ ඔන්න ජවම් මට්ටමට ඇවිල්ලා වොත්තපොන ජවම් වගේ මට්ටමට ඇවිල්ලා. එතකොට අපි විතක්ක ਵਿਚාර කියන තැන ගත්තා. ওই ටික ඇහෙන් දැකලා ජවන්තන දක්වා මේ චිත්ත වීදි ටික චිත්ත වීදිය තමයි ওই විස්තර කළේ කාරණා 10යි. මේ චිත්ත විද්‍යාව කරනවා කියන්නේ යමක් දකින්නවා දකින්න දේ ආරම්භයෙන් එහෙම වෙලා නැවත නැවත ඒක ආරම්භය කැරි කැරි ඉන්නවා කියන එකයි මේ කියන්නේ. එතකොට දැන් අපිට මෙතනදී ඕන වෙන්නේ මේ චක්‍රයෙන් මිදෙන්න ඕන. දැන් භාවනා කරනවා විදර්ශනා කරනවා කියලා කියන්නේ මේ ලෝකයන චක්‍රයේ මිදෙන්න ඕනේ. ඒ කියන්නේ රූපය පෙනෙනවා කියන තැන තිබුණොත් ඒකට හිතනවා කියන එක වෙන එක නවත්තන්න බෑ. හිතුවොත් ඒක මානසිකාරයකට එනවා විතක්ක ਵਿਚාර වෙනවා කියන එක නවත්තන්න බෑ. එතකොට රූපේ පේනවා කියන තැනට නුවණ අරගෙන ගියොත් රූපෙට හිතනවා කියන එක නතර හිතනවා කියන එක නතර වුණොත් ඒකයි සංකාරය නතර වෙනවා කර්ම නතර වෙනවා. හිතනවා කියන එක නතර වුණොත් හිතනවා කියන එක නතර වුණොත් මානසිකාර කියන මට්ටම නතර එතකොට මේ හැබැයි මේ චේතනා ගුහාවම කර්ම වෙන මට්ටම දත යුතු ජවක් සිත්වලදී මේ ඔය හිතීමේ ගතිය ඇති වෙන්නේ ඔය සංකීර්ණ කියන සිත්වල ඉඳලා. හිතීමේ එතකොට අපිට අරමුණක් පේනවා කියන සිද්ධිය තුල තිබුණොත් හිතනවා තණ්හාව ඇති වෙනවා තණ්හා වෙච්ච දේ හිතින් නැවත හොයනවා හිතනවා කියන එක නවත්තන්න බෑ. ඒ හින්දා හිතින් හොයලා හිතින් හොයන හැසිරෙන එක නවත්තන්න නම් හිතන එක නතර වෙන්න. හිතන එක නතර වෙන්න නම් පේන දෙයට හිතන්න නැති වෙන්න. පේන දෙයට හිතන්න නැති වෙන්න නම් හිතෙන්න. පේන දේ ඇත්ත දකින්න. මොහිත හිතියට හරියන්නේ නැහැ. හිතෙන් නැති වෙන්න හිතන්න දෙයක් නැති වෙන්න ඕන තමයි. ඒ කියන්නේ රූපේ රූපේ කියන එකේ පිළිසිඳ දැක්කහම රූපෙන් තමයි මිදෙන්න ඕනේ. හිතෙන් දෙයක් නැති වෙන්න කියන්නේ ඒකට අපි කියමු හිතන්න දෙයක් නැති වෙන්න කියලා කිව්වේ ලෝකයේ තුල හිතන්න දෙයක් නැති වෙන්න ඕන. එහෙම වෙන්නේ එයා නිවැරදිව හිතන්න ගන්න ඕන. තාපත්තකින් අපි කියමු පේන දෙයට හිතන්න නැති වෙන්න ඕන කියන අදහසක් මම කියන්නේ. පේන්නේ දැන් අපි රූපේ කියලා දැක්කොත් නේ පේන දෙයට හිතන්නේ දැන් මේ හාමුදුරුවම කොට්ටයක් මෙට්ටයක් කියලා හිතනෝනේ. ඉතින් දැන් අපි කරන්න ඕනේ පේන දෙයට ඔබෙන් හැම වෙලේම සිහිය නුවණ අරගෙන යන්න. සතිපට්ඨාන කියන්නේ ඒකයි. මිරිඟුව පේනකොට පේන දෙයට ජලයයි කියලා අපි හිතුවොත් තමයි ජලයක් කියනවා කියන මට්ටමේ කෙලෙස් දෙන්නේ. පේන දෙයට හිතන්න බැරි වෙන්න ඕනේ කියලා කියන්නේ. ජලය වගේ පේන එක මනසේ තියෙන එක මිරිඟුව. දැන් පවතින දේ පේන්නේ හිත හිතන්න. මිරිඟුව කියන එක පේන්නේ අර නලියන ස්වභාවය පේන්නේ. ජලය වගේ අපිට පේන්නේ. එතකොට අපිට පේන දේ බාහිර තියෙන දෙයක් කියලා හිතන්න බැහැ අපිට. තේරෙනවද කියන්නේ? ඔය වෙනකොට මම කියන්නේ මෙහෙමයි. අපිට පේන්නේ ජලය වගේ. එතන තියෙන්නේ අර සිවුම් නලියන ස්වභාවය. නලියන ස්වභාවය අපිට පේන්නේ නැහැ. නලියන ස්වභාවය වතුර වගේ ඔව් හරියන ස්වභාවය අපිට තේින්නේ වතුර වගේ. යන්න වැරදුනා. දැන් කල්යන ස්වභාවය කියලා එක අපිට දකින්න පුළුවන් නම් වතුරක් පේන්නේ. දැන් කල්යන ස්වභාවයක් තියෙන්නේ කියලා දැක්කොත් වතුර ගොඩාක් තියෙනවා වගේ පේන්න පුළුවන්. බෑනේ නලියන ස්වභාවය පේන්නේ. දැන් නලියන ස්වභාවය පේන්නේ නැති හින්දායි අපිට වතුර වගේ පේන්නේ. තේරුණාද? එතකොට නමුත් වතුර වගේ අපිට පෙවුනට උතට තියෙන්නේ නලියන ස්වභාවය මිසක වතුර නෙමෙයි. ඒ වගේ අපිට මෙහෙම ජලය වගේ පේන වගේ මෙහෙම පැදුරක් වගේ තිබුණාට මෙතන තියෙන්නේ මොකද්ද ධාතු හතර මහා ධාතු. නමුත් ධාතු අපිට පේන්නේ අපිට පේන්නේ පැදුරක්. අපි මෙහෙම අල්ලන්නේ කියලා අත දැම්මොත් ධාතු ඇඟේ හැප්පෙනවා. පැදුරා හුන්නේ නැහැ. එතකොට විදර්ශනා කියලා කියන්නේ හැම වෙලාවෙම මෙහෙම පේනකොට පැදුරක් පේන්නේ මේ තියෙන්නේ පැදුරක් කියලා හිතුවොත් අන්න අර ලෝකයේ ඇතුලේ ඉන්නේ. gediy ඇතුලේ. මායя ඇතුලේ. එහෙම හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැතුව මෙහෙම පේන තැනක මෙහෙම පෙවුනද මෙතනක් තියෙන සතර මහා ධාතුවනේ කියලා නුවණින් හිතන. පේන දෙයට ඔබෙන් බලන. මං කිව්වේ අර පිටටින් ආලේප කරලා මල් වැඩක් දාලා සුත්තම් කරපු කලයක ඇතුළත අසුචි පුරවල තිබ්බොත් පිටටින් බැලුවොත් තේන්නේ බොහොම ලස්සන වටිනා රත්තරන්ෙන් හදපු කලාවක්. මේ පිටිපස්සෙන් පේනන්නේ මෙතෙන් ඇත්තක්ම මේවගේ මාත් එහෙම නැතුව අර ඒකනේ. ඒ වගේ අපිට පේන්නේ වස්තුත් එක්කනේ. එක්ක. එතකොට අපි ඒකම ගමුකද? අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මස් අහුවේ නැති වෙන හිතට ඇටසැකිල්ල විතරක් අල්ලගන්න පුළුවන්. මෙහෙම පේන තැනක තියෙන්නේ මෙහෙම දෙයක්. ඇත්තට මෙහෙම පේන තැනක තියෙනවනේ මෙහෙම ඇටසැකිල්ලක් කියලා. ඒක අපිට පේන්නේ. එතකොට දැන් මේකෙන් උපායක් කියන්නේ පේන දේ ආරම්භය හිතට හැසිරෙන්න ඉඩ තමයි සලස්සලා නැත්තේ. වෙන එකක් අල්ලලා දෙනකොට වෙන්නේ දැන් මෙහෙම පේන තැනක තියෙන්නේ මෙහෙමයි කියලා පේනකොටම ඇට සැකිල්ල හිතට අල්ලලා දුන්නොත් මෙයාට පේන එක දිහා හිත දුවන්න ඉඩ දැන් නැති වුනහම වෙන දෙයක් පේන්නේ නැති වුනහම කරන්න මොකද්ද මේ පේන දේ තුලම ඇතුළුනහම පේන දේ අරන්දා හිතන්න ඉඩ අවකාශ තියෙනවා තේරුණා නේද එතකොට කරන්නේ මෙයා රාගය ඇති වෙන විදිහටත් හිතනවා. ද්වේෂය ඇති වෙන විදිහටත් හිතනවා අපි. හිතලා රාගය ඇති වෙච්ච නිසාම ඒක ගන්න යනවා. දේශය ඇති වෙච්ච නිසාම ඒක නසන්න යනවා. අන්තිමට අපි රාග දේශ දෙක කෝක ඇති වුණොත් ආයෙත් මේ රූප හොයන්න තමයි ගිහිල්ලා. දැන් පේන දෙයට උබ්බෙන් බලනවා අපි. දැන් මේ ඉන්නහම මේකට වදින හින්දා නම කියන්නේ හොඳට. දැන් මේ ඉන්න රූපෙ දිහා මෙහෙම දැක්කොත් ඒ රූපය ගැන අපිට හිතන්න පුළුවන් මේ කෙනෙක් නේ පොඩි ආන්දර කෙනෙක් නේ හාමුදුරුවමක් නේ කියලා හිතන්න පුළුවන්. හිතලා සිහි කළා අහු යන්නත් නමුත් දැන් පේන දෙයට ඔබෙන් අපි නුවණ අරගෙන අට්ටි සංඥාවෙන් ඇටසැකිල්ල. දැන් මේ ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද මිනිසෙක්ද අමනුෂ්‍යයෙක්ද හාමුදුරුවමක්ද ගිහි කෙනෙක්ද මොකුත් විස්තර හොයන්නේ නැහැ. ඇටසැකිල්ල මරන්න ඕන, කපන්න ඕන, නසන්න ඕන කියලා ද්වේෂයක් උපදින්නෙත් නැහැ. ඇට ඇටසැකිල්ල ගන්න ඕන, ඉඹින්න ඕන කියලා එහෙම රාගයක් උපදින්නෙත් නැහැ. ලෝභ ද්වේෂ දෙකත් අතහැරෙනවා. ඇත්ත දකින්න. එතකොට හැම වෙලාවෙම විදර්ශනා කියලා කියන්නේ අර ලෝකේ පේන දේට වඩා ටිකක් ඇතුළතින් ඔබ්බේ බලන එක. නුවණින් බලනවා. සතිපට්ඨාන කියන්නේ හැම වෙලාවෙම කායේ කායන පසේ විහෙරති ආතාපි සම්පජාන සතිමා විනය ලෝකයේ අධිත්‍ය දුන්නස. ලෝභ දේශ දෙක හික්මෙන විදිහට නුවණින් මේ කය අනුව බලන්න. එතකොට ලෝභ දේශ දෙක හික්මෙන විදිහට නම් බලන්න ඕනේ කය අනුව මේ පේන දෙයට හිතලා හරියන්නේ නැහැ. දැන් මේ පේනෙන මට්ටමනේ තණ්හාව ලෝභ දේශ දෙක ඇති වෙච්ච මට්ටම. එහෙනම් මේ ලෝභ දේශ දෙක ඇති වෙච්ච රූපෙ දිහා බලන් โด නේ ඇති වෙන රූපෙ දිහා බලන් โด නේ කොහොමද? ලෝභ දේශ දෙක ඇති නොවන විදිහට. එහෙනම් ලෝභ දේශ දෙක ඇති නොවන විදිහට මේ රූපය අරමුණු කරන්න ඕනේ. ආ කුණු පොකොටක් තිස්සේ එකක් හැටියට. ඇට සැකිල්ලක් හැටියට. නැත්තම් සතර මහා ධාතු හැටියට. කන බොන ආහාරයෙන් හැදෙන දෙයක් හැටියට කියලා මේ වගේ නැත්තම් අනිත්‍යයි කියන නිමිත්තකින් මේ වගේ මොනවා හරි දෙයකින් අපි රූපෙ දිහා බලනවා වෙනම රූපෙක. තියෙන රූපෙන් නෙමෙයි බලන්නේ. අපි රූපෙ දිහා බලන්න රූපයක් හදාගන්නවා. සක්මන බලන්න. ඇත්ත සැකිල්ල සක්මන් කරනවා කියලා බලන්න. තියෙන දේ රූපෙ බලන්නේ. ඒකේ ස්වාමීන් අර කය ළඟට ගන්න. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ අර. අඩිය තියෙන තියෙන තැනට පිය අරගෙන ගිහිල්ලා ඒද පටි ඒද පටි කියලා බලුවට කමක් නැහැ. එතකොට හොඳට දැනගන්න ඕනේ පඨවි කියලා කියනකොට කකුල වදින තැනයි වදින පොළොවයි කකුලයි දෙක වදින ගතියට හිතගෙන යනකොට පඨවි කියලා. එතකොට මේ මුළු කකුලම පේන්න බෑ. දැනෙන තැනට විතරයි. එතකොට ඒ පඨවි කියනකොට ඒ පඨවියට අයිති කකුලක්ව පොළොවක්ව පේන්න බෑ අපිට. අඩිය තියෙන තැන පේන්න බැරි. ඔව් ඒ පතවිය දැනෙනවා මිසක පේන්න බෑනේ. ඇහැ පේන්නේ රූපනේ. රූප වලට ස්පර්ශ දැනෙන්නේ නැහැ. අන්න ඒ භවකේ අවබෝධ වෙනවා. එතකොට අඩිය තියෙන තියෙන තියෙන ගානේ අරගෙන ගියාම අඩිය තියෙන තියෙන තියෙන ගානේ ඇත්තසේ කරනවා. ඒ දැනෙන ස්පර්ශයට හිත තබලා පටි පටි කියලා හිතනවනම් සිහිය වේගෙන් ළඟට එනවා. සිහිය තම අර ඇත්තට ගොන්නු තමන් කව තියාගන්න. එතකොට දැන් අර මේ විදර්ශනාව කියන්නේ මේ වගේ පේන දෙයට ඔබෙන් සිහිය අරගෙන යන්න. නමුත් ආශ්‍රව බලවත් වැඩි කියන්නේ මොන හරි දෙයක් පේනකොට ඇත්ත සිහි කරගෙන ඇතුළ බලන්න තියෙන ඉඩ අඩු යන්නේ. වැරද්දම සිහි කළ යන ගතිය වැඩි. ඒ හින්දා තමයි මේ සමත කමතහනක් ඕනේ. සමත කමතහනකින් බුද්ධ ගුණ, දහම් ගුණ ඔය වගේ සමත කමතහනකින් හිත සමාධි කර කර සිහි වෙන රූප ටික ටික විදර්ශනා කරනවා. හිතට මනෝමයෙන්ද විදර්ශනා කරනවා. මනෝමයෙන් අම්මා තාත්තා නෑ දෑව් දායකයෝ කියලා කියවෙනකොට ඒ සිහි වෙන රූප ඇතුළතින් එකින් එක එකින් එක එකින් ටික ටික බලනවා. විදර්ශනා කරනවා. එහෙන් බලත් බලත්ම බලන්න බලන්න බලන්න බලන්න මොකද කරන්නේ? අර මෙහි නීවරණ ධර්ම අඩු වෙනවා කියලා කියන්නේ මේ ඇස්වලට ඇස හමුවට එනකොට Taman අර බලපු අදහස සිහි වෙන කාලයක් තියෙනවා. ඒ කියන්නේ දැන් එහෙම වඩනකොට වඩනකොට මෙන්න ඇහින් බලනකොටත් මේ පුද්ගල සංඥාවම ඉදිරිපත් වෙලා කෙලෙස් ඇති වෙනවා වෙනුවට අර තමන් වඩපු අට්ටි සංඥාව නම් අට්ටි සංඥාව කී වෙන එක පේනවා. මෙහෙම පෙනෙද්දිත් මෙයාට පුළුවන්කම තියෙනවා මේ තේන අරමුණත් ඇටසකිල්ල ඇති හැටි හොඳට බලන්න. ඔන්න මේ දකින්නදී ඇලෙන ගැටෙන එක නතර වෙලායි දෙන්නේ. නැත්තම් මේ පේන දේ පිළිකුල් ස්වභාවය ලැබෙන්න මට්ටම. පේන දේ සතර මහා ධාතුවේ කියන මට්ටමට. එතකොට ඒ විදිහට බලන්න පුළුවන් මේ ශරීරය එදාට. එතකොට තමන් සහ අනුන් කියලා පුද්ගලයෙක් කොහෙවත් හම්බ වෙන්නේ ධර්මතාවයක් තමයි හැමදාම. අන්න එතකොට තමයි මෙච්චර කාලෙ මේ පුද්ගල භාවයෙන් විඳ දුකේ කලකිරිලා කලකිරෙන්නේ. එදාටයි නොයෙල්ලා මෙදින්න. අන්න ඒ මට්ටමට එනකොට රූපේ පිළිසින් දකින්න පුළුවන් මට්ටමට ඒක ඒක සමත සමතය ඉදසන දෙකම එක සමතෙන් උදව් කියලා මේක ඇත්ත දකින්ද ඇත්ත දකින්න එක උදව් වුණා හිත තැම්පත් වෙන්න ඕනොන්ට උපස්ථාන කරගෙන ගිහිල්ලා ඔන්න මේ කායानुපස්සනාව නැත්නම් රූපේ විදර්ශනා කිරීම කළ යුතු ওই තරම් දක්වා එහෙම වුණාම ඒ කියන්නේ අපිට මේ සත්ව පුද්ගල භාවයෙන් පෙනෙන මට්ටම සම්පූර්ණ නැති වෙනවා මේ පුටුව දිහා බැලුවහම පුද්ගලයෙක් කියලා මොන විදිහකට හිතට හිතෙන්නේම නැහැ. මේ කෙනෙක් සත්‍යය කියලා හිතට හිතෙන්නේම නැති වෙන චුට්ටක්වත් නෙවෙයි. දෙන්න ඕනේ කිසිම ඇට සැකිල් දැන් මේ ඇට සැකිල්ලක් ගත්තාම පුද්ගලයෙක් කියලා හිතෙන්නේ නැහැ. අජීවී පුද්ගලයෙක් හැටියට හිතපු තැනක තියෙන අජීවී වස්තුවක් හැටියටම තේරෙන්නේ. මේ රූපේ රූපේ හැම තේරෙන්නේ. රූපයට බැසගෙන ඉන්න විඥාණයෙන් කරන කියන හැකියාවල් එයාට වෙන් වෙලා කය වෙනම තේරෙන්නේ. දැන් අපිට මේ හිතෙන් කරන කියන හැකියාවල් කයට ඇඳගෙන මේ බලන්න. මේ හිතනවා, අතහොල්ලනවා, කතා කරනවා කියන gati ටික රූපෙට කියන බලමින් ඉන්න පුද්ගලයෙක් නිර්මාණය වෙලා තියෙනවා. අර විදිහට එහෙම ඒ හැඟීම් ටික gati ටික කියලා බලන්නේ නැතුව කියලා බලන්නේ නැතුව කයේ අනාත්ම ස්වභාවය විතර බලන්න පුළුවන්. අන්නේ මේ රූපය අනාත්ම විදිහට පෙවුණු දවසට කබලින්ක ආහාර පිළිසින් දක්වන්න පුළුවන්. කබලින්ක ආහාර පිළිසින් දැක්ක බුදුජානක දේශනා කරන යම් සංයෝජනකින් දෙනු සත්‍ය මේ ලෝකේ තියෙන මේ සංයෝජනේ නැහැ. අනාගාමී රූපේ පිළිසින් දැක්කා. රූපේ පිළිසින් දැක්කා කියන්නේ හිතෙන් හිතලවත් ඇහෙන් බලලවත් එයාට මේ කබලින්ක ආහාරේ පුද්ගලයෙක් දැකන්න බැරි වෙනවා. කබලින්ක ආහාරය ආහාරිත පුද්ගලයෙක් නෙමෙයි. මේ දැනට සසර දුවන සසරට අහු වෙලා තියෙන කෙලෙසේ මොකද්ද මේ පුද්ගල භාවයෙන්ම කියන හැටිත් දකින්න. පුද්ගල භාවය කියන එක අපේ මනස තුල මෙහෙම පෙනෙන තාක් ජරා මරණයෙන් මිදෙන්නේ. ආය පුද්ගලයෙක් නිවන් දකින්න එහෙම නෙමෙයි. මේ පුද්ගල භාවයෙන්ම යතරන මේ කෙලෙසේ හැටියට මුකුත් වෙන මුකුත් දකින්න එපා. මෙහෙම තව පුද්ගලයෙක් කියලා හිතට දැනෙන ගතියම දකින්න. තව පුද්ගලයෙක් ඉන්නවා තව කෙනෙක් ඉන්නවා කියලා හිතට තේරෙන මේ ගතිය කප්පාදුනතක් කැපිලා යනකම් කරන්න ඕනේ මේ කොච්චර අත්ති කයෝතිවා පනස සති පච්චපට්ඨිතා හොති සත්‍ය පුද්ගලිනෝ කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් වෙලඹ සිටියේ කියන දැනගන්න ඕනේ එතකොට සත්‍ය පුද්ගලයෙක් මුකුත් වෙන්න බෑ කයක් තියෙනවා රූපයක් තියෙනවා ඒකද ආහාරයෙන් හැදෙන එකක් කියන දැනට කරන්නේ. අන්න ඒ තැන දක්වා විදර්ශනා කරන්න ඕනේ. මෙහෙම පුද්ගලයා පේනවා ඇත්ත බලනවා. ඇත්ත බලනවා ආයෙත් පුද්ගලයා පේන තැන ඇත්ත බලනවා. හිත වඩ වඩ ඇත්ත බලනවා. ඕම ওই විදිහට කරනකොට තමයි මේ පුද්ගල භාවය ඇති වෙන්නේ. ඒ විදිහට කරන්න ශක්තිය ධෛර්යය ලැබෙනවා. Thank you.